ඒ ධර්ම දේශනාව දවසින් දවසට වෙන වෙනමත් රස විඳින්න පුළුවන් වෙනවා වගේම දිගට අහන කෙනෙකුට ධර්ම දේශනා මාලාවකුත් වෙන විදිහට පවත්වන්නයි අපි විශේෂගත්තේ. ඒ නිසා මේ ධර්ම දේශනා මාලාව සඳහා පොදු මාතෘකාව වශයෙන් තියාගත්තේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන සම්මා දිට්ඨි සූත්‍රය. අපි ඊයේ ඒ සූත්‍රයට පසුබිමත් ඒ පළවෙනි පුරුකත් ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් කරගත්තා. ඒ කෙටියෙන් මතක් කරගත්තොත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ අනෙකුත් බණ භාවනා කරන අය කෙරෙහි කරුණාවෙන් බුද්ධ ශාසනය තුල මේ සම්‍යක් දෘෂ්ටිය කියන එක වඩ වඩාත් පිරිසිදු කරගන්න වඩ වඩාත් සුද්ධ කරගන්නයි මේ දේශනාවට ඉද ප්‍රස්තාව සලස්නා. ඒකදී මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින්ම පිරිසෙන් අහනවා ආර්ය ශ්‍රාවකේ කොයි ආකාරයකින් මොන ක්‍රමයෙන්ද සම්‍යක් දෘෂ්ටික වෙන්නේ කියලා. ඒ සම්‍යක් දෘෂ්ටික භාවය පළවෙනි වතාවේ සාරිපුත්‍ර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ඒ ප්‍රශ්නෙට පිළිස උත්තර දෙන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මේ ප්‍රශ්නේ නගලා ඒ ස්වාමීන් වහන්සේගේ තියෙන ධර්මසේනාසනාධිපති තත්වයේ උපරිම ප්‍රයෝජන ගන්න ස්වාමීන් වහන්සේගේ උත්තරේ බලාපොරොත්තු වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ එක ක්‍රමයක්. සම්මා සත්‍ය සම්‍යක් දෘෂ්ටිය තියෙනවද ඒක දිනු වෙනවද කොහොමද ඒක ඇදහැරලා ගන්න කියන එකට ඒක ක්‍රමයක්. උන්වහන්සේ ඊයේ ගත්ත ධර්මපරියායදී අපි ගත්තේ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. කුසලංච පජානාති කුසල මූලංච පජානාති කියන එක විස්තර කරලා දීලා මේ දස අකුසල් වලින් වෙන්වීම සහ ඒකට හේතුව දැන ගැනීම ඒක නොකිරීම නම් වූ දස කුසලයේ කිරීම සහ ඒකට හේතු සඳහන් කිරීම සම්‍යක් දෘෂ්ටි වශයෙන් අපි ඉදිරිපත් කරනවා. මේ කතාව අහගෙන හිටියාට පස්සේ ඒ බණහන ස්වාමින් වහන්සේලා සාරිපුත්‍ර සාංශයෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේ සම්‍යක් දෘෂ්ටිය විස්තර කරන්න මේක වෙනත් ධර්මපරයයක් නැත්නම් වෙනත් විග්‍රහ ක්‍රමයක් වෙනත් අර්ථකථනයක් තියෙනවා කියලා. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සියා ආවුසෝ කියලා එහෙයි එහෙමයි යවත්නි තවත් ක්‍රමයක් තියෙනවා කියලා උන්වහන්සේ දෙවනි අර්ථකථනය දෙවනි විග්‍රහය සඳහන් කරනවා සිය ආවසෝ අරිය ශාවකෝ ආහාරංච පජානාති ආහාර සමුදයංච පජානාති ආහාර නිරෝධංච පජානාති ආහාර නිරෝධ ගාමිනීච පජානාති ඊ අපි ඉගෙන ගත්තේ කුසලංච පජානාති අකුසල මූලංච පජානාති අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති ඒකටම දැන් මතක් කරනවා ආහාර කියන පදේ ඒ කුසල් අකුසල් කියන පද දෙක ස්ථාපනය කරලා ආහාරය කියන්නේ මොකක්ද කියලා දැනගන්නවා. ආහාරයට හේතුව මොකක්ද කියලා දැනගන්නවා. ආහාරයේ නිරෝධ වීම, ගැලවීම, විමුක්ත වීම කියන්නේ මොකක්ද කියලා දැනගන්නවා. ආහාරයේ නිරෝධ වීමේ මාර්ගය, සමන්පතය දැනගන්නවා. ඉතින් මෙතනදී බුද්ධ ආගමේ මේ ආහාර කියන පදයට දෙන්න තියෙන හොඳ නැත්නම් මේ සර්වභෞම ඕනම කෙනෙකුට අඩුයි කියලා කියන්න බැරි විදිය සම්පූර්ණ උත්තරයක් හම්බෙනවා. ඒකදී ඒ කතංචාවුසෝ ආහාරෝ කියන තැන සාරිපුත්‍ර සාතහන මම මෙහිලා ආහාරය කියලා මොකක්ද අදහස් කරන්නේ. උන්වහන්සේ කතා කරනවා මතක් කරනවා මේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ ධර්ම විනයෙහි ආහාරය හතර වර්ගයක් වෙනවා. කපලීකාරෝ ආහාරෝ පස්ස ආහාරෝ මනෝ සංචේතන ආහාරෝ විඥානාහාර. එතන ආහාර කියන පදය සූත්‍රය නැතුණත් අතුආ විස්තර කරන්නේ ඒ අදාළ ඵලය ගෙන දෙනවා කියන අදහස. ආහාර තීටි කියන පදයෙන් තමයි විස්තර කරන්නේ. ඒ ආහාර જાති හතරක් අවශ්‍ය වෙනවා මේ ජීවිතේ පවත්වා ඒ ආහාර හතරම ඒ ඒ දේවලට අදාළ හේතු සහිතවයි පහළ. ඒ වගේම මේ ආහාර හතරෙන් වෙන්වීම තමයි නිවන කියලා කියන්නේ. ඒ සඳහා ක්‍රමික ශිල්පීය මාර්ගයක් තියෙනවා. පතයක් තියෙනවා. ආන්න ඒක දැනගන්න එක තමයි හතරවෙනි සත්‍යය නැත්තම් මාර්ග ඥානය කියලා කියන්නේ. ඒකෙදි මේ ආහාර ගැන කතා කරනකොට සම්මත ලෝකයේ ආහාර කියලා කියන වචනේ අපි පාවිච්චි කරනවා. මේ පාවිච්චි කරනකොට අපි ගන්නෙ මෙන්න මේ හතරෙන් මේ පළවෙනි ආහාරය තමයි. අපි මේ කන කෑම බීම භෝජනය ගැනයි කතා කරන්නේ. අපි දාණය ගැන කතා කරනකොට භෝජන දානයක් ගැන කතා කරනකොට කියන ආහාරය තමයි ලෝකයා සාමාන්‍යයෙන් දාන්නේ. නමුත් ඒ අදහස් කරන්නේ මේ කය රූප කය පැවැත්වීමට අදාළ ආහාර. ඒක තමයි මුළු විද්‍යාවත් එහෙම නැත්නම් මේ ලෝකායත විෂයන් සේරම අවධානය යොමු කරලා තියෙන්නේ කය නඩත්තු කිරීම, කය පැවැත්වීම කයේ සුභසිද්ධිය. නිසා ආහාර පිළිබඳ විශාල දැනුම් සම්භාරයක් food science food technology කියලා ලොකු සම්භාරයක් තියෙන එකට මේ උපාධි දෙනවා විශ්වවිද්‍යාල තියෙනවා සමහරවිට අංශකේ නමුත් ඒ නාමකයට නැත්නම් හිතට ආහාර වශයෙන් එහෙම කාම ලෝකේ කොහෙවත් ඒ විශයක් වශයෙන් හඳුනාගන්නත් නැහැ ඒ වගේම මේක සඳහා විශේෂඥයොත් නැහැ. ඒක සඳහා අන්සත්ඥ ආසාධිපතිකුත් නැහැ. ඒ නිසා අපිට මේ ධර්ම විග්‍රහය කරන්නත් ਸਰවචනාසේ අර්ථතු සාතිකලා වගේ අර ලෝකයේ පවතින මේ ආහාර කියන වචනේ අරගෙන ඒකේ තියෙන ධර්ම තුලින් අපි යාලුකමක් හදාගෙන පාරක් කපාගෙන මේ මාර්ගයෙන් යන්න වෙනවා මේ නාමකයට අදාළ ආහාර ගැන කතා කරලා. නිසා ඉස්ලාම් කියන මේ කබලිකාර ආහාර කියලා කියන්නේ හපල කන කැබලි කොට කන්නා වූ ආහාර. ඒ ආහාරයෙන් කරන්නේ මේ කය වඩන එකයි කය තමයි. ඒ ආහාරය සඳහා අපි කොච්චර මහන්සි වෙනවද කියන්නේ. අපි කොච්චර මේ ඉගෙන ගන්නවද? කොච්චරක් රටරටවල් වල යනවද? කොච්චර හිතනවද? මේක නැති වුණොත් කියලා අපි කොච්චර තැවෙනවද කියන එක එච්චර වෙලා ගන්න දෙයක් නෑ කවුරුත් දන්නේ. සර්වඥාන්සේ කුමාර පඤ්ඤා කියලා ඒ ශෝපක දරුවා දැක්කට පස්සේ ඉස්සල්ලාම අහන්නේ ප්‍රශ්නයක් තමයි දරුවට විශ්වාසය ඇති කරන්න ඒක නාමකින් කියලා අහනවා. දරුවා එක කියන්නේ මොකක්ද? ඒ ශෝපක දෙන උත්තරේ තමයි සබ්බේ සත්තා ආහාරක් හිතිකා. මේ ලෝකේ ඉන්නා තා සත්ත්වය ඔක්කොම ආහාරය මතයි රඳා පවතින කියන තමයි කුමාර පඤ්ඤාවල පළවෙනි. එනිසා ඒක විශ්වගත සත්‍යයක්. ඒ සියලුම සත්වයෝ ආහාරය නතපව. ඒක නිසා ආයේ තිසම් භවයේදී එයත් අන්න මේ ආහාර ගවේෂණය ආහාර හෙවීම තමයි ප්‍රධානම දේ ඒක සඳහායි ඔය සෑම සතෙක්ම තමයි ආවේනික වූ හැඩ ගැසීම් පරිසරයට ආවර්තනය අනුවර්තනය වීම කරන්නේ ඒ ආහාර ගවේෂණය සඳහා. මොකද එහෙම නැතු ඔක්කොම සම වුණොත් එහෙම එකිනෙකා කාමතා වැටලා ගන්නවා. ඒක නිසා සංගවි ගැනීම සඳහා තමගේ පරිසරයට අනුවර්තනය වීම සත්තු තුල තියෙන නිසා සර්වඥන්සේ සඳහන් කරන මේ සත්ව විශේෂ තරම් විසිතුරු දෙයක් සර්වඥාණයට වැටෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට සත්‍යයේ මිනිස්සයා වෙන් වෙන්නේ මිනිස්සයාට විතරක් පුළුවන් දැනගන්න මේ ජීවිතයක් කියනකොට ආත්මයක් කියනකොට කය විතරක් නෙමෙයි හිතකුත් තියෙනවා. නමුත් ඒ කය සම්බන්ධ කියන මේ කබලීකාර ආහාර අපලකන ආහාර සම්බන්ධයෙන් ගන්නකොට මිනිස්යාගේ තිරසනාගේ මොනම වෙනසක් නැත්තේ නැහැ ඒකේ ස්වභාවය ඒක තමයි. හැබැයි එකක් වෙනස් වෙනවා ටේබල් මැනස් කියලා. ඒක නැත්නම් ආහාර සම්බන්ධ ශිෂ්ටාචාර ගති මිනිස්යා තුළ තියෙනවා. කුක්ටි වශයෙන් සමාන. මෙන්න මේ ආහාරය තමයි සර්වඥාන්සේ සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමක් ගැන කතා කරනකොට සිව්පසයේ ඉස්ලාම් ප්‍රදාන කරන්නේ දෙවෙනි එක සඳහන් කරන පින්නපාත. මේ පින්නපාතේ ගන්න හැම වෙලාවෙදීම මේක නොමගට නොයෑම පිණිස නිතරම සීකල්පනාවේ යෝජනය සලකලා ආහාර ගැනීම නිතරම කල්පනා කරලා කතා කරලා තියෙනවා. කොච්චරද කියලා කියනවා නම් මේ සංගීතනිකය අතුවාව එක තැනක සඳහන් කරලා තියෙනවා සර්වඥාන්සේ මේ උපසම්පදා වෙච්ච භික්ෂුවකට අනිවාර්යයෙන්ම නොකල යුතු කාරණා හතරක් විස්තර කරලා තියෙනවා. කරණීය කර්ම ඒවා කෙරුවොත් මහානකම රැකෙන්නේ නැහැ. මේ මහානකෙන් පිරිනව පාරාධික ධර්ම හතරක් සඳහන් කරනවා. ඒකල්ලි වල එක තැනක සර්වඥයන් සඳහන් කරනවා සත්‍යේකෝ අහං පංචමං පාරාධිකං පඤ්ඤාපේය කියලා කියන්නේ සලකා මම පස්වෙනි පාරාධිකාවක් පණවනවා නම් මට පණවන්න වෙන්නේ සිහිබුද්ධියෙන් තොරව නිති නුවණින් සලකන්නේ නැතුව ආහාර ගන්න එක තමයි පස්සේ පාවිච්චි කරන්නේ එහෙම වුණොත් මානකම රැකෙන්නේ නැහැ කියලා මට කියන්නේ. ආහාර ගන්න වෙලාවට ප්‍රතිවේක්ෂා නොකර නුවණින් කල්පනා නොකර ආහාර ගත්තොත් ඒක මහානකමට ගැලපෙන්නේ නැහැ කියලා මට කියන්න වෙනවා. කිව්වොත් කාටවත් මානකම කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ ශික්ෂාපදේ පනවන්නේ. ඒ තරම්ම ආහාර ගැනීම වෙලාවේදී හැඟුම් උදාහරණයක්. අපි ඉතින් ඒක රස විඳින ගතියක්. ඒ භෝජනය රස විඳින ගතියක් ආවට පස්සේ අපිට තියෙන මේ පැවතුම් පැවතුම් ඉතින් නැත්තම් මේ බයලජ්‍ය ගැටි ඉක්මී දුර වෙච්ච ඉතිතිය. නමුත් ගොක් මේ සරුවත් විශේෂ විනයෙහි ඉතින් නැත්තම් සූත්‍ර පිටකයේ හරියට මේ ආහාර ගැනීමේදී හිත නඩත්තු කරන්න කියලා කියනවා. මොකද ගාක් වෙලාවට හිත සීමාවල් ඉක්මවලා යනවා. ඒ තරම්ම අමාරු අකිට අමාරු අවස්ථාවක් තමයි ආපකට. ඉතින් ඒක සිල්ලත්තන්ට බලපානවා. කවුරු වුණත් අපි දන්නවා ඒ ආහාර ගැනීමේදී හික්මීමක් විනයක් ඇති කර ගැනීම අවශ්‍යයි. ඒක කෙරුවොත් මේ කය සම්බන්ධව යම් ප්‍රමාණයක සෞඛ්‍යයක් එවැගේම බාධක නැති තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා මම මතකයි ලංකාවේ පොතක් ලියුණා දියෙන් ජීවෙන් සිය දින අපාගය. ඒ ජීවිත රුචි දේ දීම නිසා අපි එකවර සිය දින අසාගත්තේ නැතුවට ක්‍රමයෙන් සිය දිනස ගැනීමක් කරනවා අපිට අපක්ෂේ ආහාර දැන දැන වැඩදී. මේක දැන් ඉන්නේ ඉන්නේ මේ දුර වෙන සමාජයේ වසවිස සහිත ආහාරත් එක්ක කරන දෙයක් නැත් අපිට පත්තරක්. ඉතින් ඒක පිළිබඳව හික්මීම අත්‍යවශ්‍යයි. එහෙම නොවුනොත් අපිට මේ පණ භාවනාවක් කරගන්න සෞඛ්‍ය සත්‍ය සම්පන්න භාවයක් රැකගන්න බැහැ. ඒ නිසා ඒ කබලිකාර ආහාර සම්බන්ධයෙන් එතන හික්මීමක් ඕන නිසා තමයි සිල් ගන්න වෙලාවේදී ඔය රාත්‍රී ආහාරය නතර කරනවා. ඒ රාත්‍රී ආහාර නතර කරන්න තීන්දුවනේ සර්වජ සාසන මුල් යුගයේ නෙවෙයි. මුල් යුගයේ සංඝවංශලා රැයටත් ඉන්න බෑ කිව්වා. ගිහින් ලෙවල් එක දවසක් මේ ගොම්මන වේලාවක පාත්‍රෙත් බඩතුලේ සංගවාගෙන එළියට එනකොටම ගුරණියක් මොනද වතුර කරා එළියට විසි කරන්න එන වෙලාවේදී සංඛ්‍යා දැක්කලා කොල්මනක් කියලා බලලා කෑ ගහනවා. ඒ පස්සේ ගොම්මන් වෙලාවට ගෙවල් වලට වින්කන එක හොඳ නැහැ කියන අදහසෙන් සංඝයාට දොස් කියන පටන් ගන්නවා. මේ වගේ සම්ප්‍රදායේ සංඝයා කැඳවලා මේක නිහි ලෝකෙට විදෝපනයක් වෙන්න පුළුවන් නිසා අවශ්‍යින්ද පාටියක් නිසා රැත්‍රි ඥාන කරකට යෝජනා කරනවා. යෝජනා කරනකොට ඒකයි ඉදායි කියන හම්දුරු සිද්ධියම කියලා කියනවා අපි ආවෙන් ජීවිසු මොකද මේ දැන් මේක නීති ගහන්න බෑ. අපිට පැයට අහන්න. දිගටම සර්වඥාසත් එක්ක වාද කරන ගියා. දැන් ලතුකික උපම සූත්‍රය මත ලස්සනට පෙන්නලා දෙනවා. ඒක සර්වඥාසත් මතක් කරනවා ඉතින් ඇත්තම පටන් ගන්නකොට ඉන්නේ නැහැ. නමුත් ඒක දාන්න වෙනවා දැන්. ඒක නිසා උදේ වගේ දෙන්න පාට කරගෙන උදේ වගේ එක දෙකට තුනට බෙදනවා කියලා කමන්නේ පුළුවන් තරම් ඒක බලන්න. අන්දවරිය ගන්න එපා. ඒක අර සංඥාදී කියනවා ඒක කරන්න බෑ මම බහන්දාට පරිගෙන කොහොමද කරන්නේ කියලා අර නොකරන පැත්තට හරියට කර්ම ඉදපක් කරනවා. මේ ਸਰවඥාන්තිත් එක්ක. එතකොට සර්වඥාන්සේ අන්තිමටම මේ හේතු ගැනීම පිණිස කියනවා ඒ උදාය හාමුදුරුවන්ට ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ප්‍රශ්නයට මුහුණ දීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අද අතුරුන්ගේ මාළිගාවේ ඉන්න ඇච්චේනාවේ ඉන්න හොඳම සද්දන්ත කුලේ ඇතෙක් ප්‍රශ්නයක් ආවම කොහොමද ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කියන එකයි. එහෙම නැත්නම් මේ අහසේ යාමනේ අන්තම් ජීවත් වෙනකොට ඉතාම දුර්වලම කුරුල්ලා තමයි කැට කුරුල්ලයි කියන එක. කැට කිරිල්ල ඊටත් වැඩිය දුර්වලයි. ඒක බාධාවක් ඇතිවෙච්චා වැඩ කරන්න හැදී කියන දෙක දෙකක්. මේ සද්දංග කුලේ යතා මොනම විදිහින් හරි වරමන්දකින් බැඳගොත් එන්න ඌට ඕනේ නම් ඌ වරමන්ද කොහොමද කප. අර දෙවන ඌට ඕන දේ ඌ කරගන්න. මොකද කැට කිරිල්ල එක යාමගෙන යනකොට වේගික වැලක් තිබුණත් කවදාකවත් කැට කිරිල්ල හැප්පෙන්නේ නැහැ අත්ුණක් වැඩ. ඒ නිසා ඒක කරන්නේ කැට කිරිල්ල වටෙන් පියාඹන්නේ. නිසා ප්‍රශ්නයක් ආවම ගායි. දැන් කැටකිරීලයක් වෙන්න හදන්න එපා. සද්දන් තුලේ ඇතෙක් වෙන්න බලපන්. ඒ ආහාර වේලක් නැතුව ඉන්න බෑ කියන ප්‍රශ්නට නිදහස කම්ම කියනවා. ඒ ලාටුකි කොකොම කියන්නේ කැටකිරීල කියන හදන්න තමයි. ඒකදී සර්වඥාන්ත බලකවලා තියෙනවා. මේ ආහාරයට ගියොත් ඒ රාත්‍රී ආහාරයේදී ගොම්බර වෙනවා. ඉංගි ගංගොම් පහල කරනවා. කාලය වැඩියෙන් පාවිච්චි කරන්න වෙනවා. ඒවල විනාශකට කරදර වෙනවා নানা ආකාර කම් කියලා මේ වේලට සීමා ඒ අනුව ආහාරයේ පිළිබඳව සීල හතරකින් ඒ කියන්නේ ප්‍රධාන වාක්‍ය සීලයෙන් වෙච්චාම ආහාරය පිළිබඳ මත්ඤ්ඤුකාවය ආහාරයේ මත්ඤ්ඤුකාවය කියන එක අමන දන ආහාරවල තියෙන බොහෝම දුරට යන ශික්ෂාවක් කොච්චරද කියනවනම් සර්වඥාන්සේගේ කළොච්චරණ ගුණවලට සඳහන් වෙනවා තවත්නාසි තමන්ගේ ආහාරයේ ප්‍රමාණය දා. ඒ කියන්නේ ඒක තවත්න විශයක්. අනික කාටවත් තමයි මේකයි මට ප්‍රත්‍යය මේකයි මගේ ප්‍රමාණය කියලා ඒ ප්‍රත්‍ය අප්‍රත්‍ය ගන්න තමයි. ඒ නිසා අපේ කයට කවදාකවත් ස්පාසුවක් ආහාර ගන්න ප්‍රමාණය එක්ක ප්‍රමාණය වැඩි එහෙම නැත්නම් අපිට ප්‍රත්‍ය නැහැ. ඉතින් මේක සාමාන්‍ය සතිය පිහිටීම සම්බන්ධ නිදර්ශනයක් විදිහට ගුරුම ස්වාමීන් වහන්සේලා පාවිච්චි කරනවා. ඒ ස්වාමීන් වහන්සේලා මතක් කරනවා අපිට ආහාර ගන්න කතර කතර පස්සේ පාත්‍රයට ආහාර ලැබුණ පස්සේ ඒ ලැබෙන ලැබෙන ආහාර ලැබෙන ආහාර පාත්‍රය ඉක්ම ටික්ම ටික්ම ටික්ම ගිලගෙන ගිලගෙන ගියොත් ආහාර ගිජු භාවය නිසා රසකයේ දේ නිසා මුඛයේදී ඒ ආහාර ඇඹරෙන ප්‍රදේශයක් ඒ ආහාරයට සම්බන්ධ වෙන කෙල ප්‍රදේශයක් අඩු වීම නිසා පිෂ්ඨ ධාතු ජීර්ණය සම්පූර්ණ නැණිච්ච. උදරයට බැස්සට පස්සේ ආහාර පිෂ්ඨ දාතු ජීර්ණයක් වෙන්නේ. ඊට පස්සේ දිනවන්නේ ප්‍රෝටීන් සහ තෙල් පමණයි. පිෂ්ඨ දාතු ජීර්ණ සිද්ධ වෙන්නේ මුඛේ. මේ මුඛේ වැඩ පිළිවෙලට වැඩි වෙලා නොදුන්නොත් මේක මහා පරක් වෙනවා. ඊට පස්සේ සීන් වැඩි වීම සම්පූර්ණ වැඩිවා වගේ රෝග වලට හේතු වෙනවා. ඒ නිසා ඊ වැඩි රෝගය තියෙනවා නම් ටිකක් ආහාර අරගෙන ජී වෙනකන් හපන්න. අපල අපල ජීව කවදාකවත් සීනි දිරවීම බඩට බරක් වෙන්නේ නැහැ මොක කාර්ක වෙන්නේ ඉතින් මේ වගේම තමයි අපි සාමාන්‍යයෙන් සතියේදී සතිය පවත්නකොට අපි ඉක්මනින් ඉක්මනින් වැඩ කරුවොත් වෙන්නේ අපිට එන අරමුණු ගන්න වැඩි රූප බලන සද්ධානව ගන්ධ බලන රස බලන ඇඟ වනනවා කඳ බලනවා හිතනවා පුතා කරුණේ එන්න පටන් අරගත්තොත් සතිය අඩුණා අර අරමුණ ඇතුළට යණ යන ඒවා ඔක්කොගෙම නොතිර වූ පිෂ්ඨ ධාතුව වගේ කොන් ඉතුරු වෙනවා. අන්තිමට ඒවගේ කෙලස් ඉපදෙනවා. කාපරස් වෙනවා. තමන්ට ලාභවත්ව නැති තත්ත්වවලට මුහුණ දෙන්න වෙනවා. නිසා අර ආහාර ගන්නකොට ටික ටික අරගෙන හොඳට හපලවනවා වගේ එන අරමුණු ප්‍රමාණය අඩු කරලා හැම අරමුණක්ම සතියට ලක් කරලා ගන්නවා නම් ඒ අරමුණු වලින් කවදාකවත් අනවශ්‍ය කෙලෙස් ඇති කරන්නේ ඒක නිසා එදිනදා වැඩ කරනකොට සතිය පිළිපවන්න ඕනේ නම් නැවතිල්ල වැඩ කරන්නේ. එන අරමුණු ප්‍රමාණය අඩු කරන්ද යොතන සතිය වැඩි කරගන්න. එහෙම කෙරුවොත් තමයි තේරෙන පටන් අර ගන්නවා පසු පශ්චාත්තාප වෙනවා ආදී. ඉනේන සිද්ධිය එතනින් එතන ඉවර කරන්න. ගොඩාක් වැඩ අරගෙන අසත්‍යයෙන් කරගෙන තමයි යම. ඒකට නිදර්ශනයක් තමයි ආහාර ගන්නකොට පුලන්තක් නැවතිලි නාදිතුමා ඒකට කියලා දුන්නේ ඝන ආහාර බොණ්ඩ දියර හපන්නේ. කියලා තමයි යම් කිසි තනයක් අපි හිතකට. ඒක දිය වෙනකම්ම අපහපා ඉඳලා ඊරයක් විදිහට පිව්වොත් කියලා කලවම් වෙන කවදාකවත් ඒ ආහාරය අජීර්ණයට යන්නේ නැහැ. ඒ වගේම ඒකේ ඕජාව අහකයක්. දුරට බඩට දිරවනවා. ඒකම දියර දේවල් ගන්නකොට ලේසිුණා කියලා කවර කෙලින් දෙපැයි පොඩ්ඩක් කටේ හපහපයි. එතකොට ඒකට හොඳට කියලා කලවම් වෙන අවස්ථාවක්. ඉතින් මේක මේ සාමාන්‍ය මේ ආහාර දිරවීම සම්බන්ධ කතාව නිදර්ශනයක් වශයෙන් අපිට ගන්න පුළුවන් සත්‍ය පිට දීමේදී අතුරට ගන්න අරමුණ අඩු කරලා ගන්න ගන්නදී මෙනෙහි කරමින් හෝ සතිමත්ව කටයුතු කරන අපිට එන ප්‍රශ්න අතර ගන්න. නිසා ආහාරයේ මත්පැන්‍යතාවය මම දැන ගැනීම භාවනා ජීවිතයේදී බොහෝමත්ම වැදගත් වෙනවා. ඒක දන්නේ නැති හිතියොත් විශේෂයෙන්ම මේ වගේ පූර්ණකාලීන භාවනාවක් කරනකොට ඒ ආහාර දිරවීමේ ප්‍රශ්නයක් මොකක් හරි ආවොත් බොහොම අමාරු වෙනවා ඒක පවත්වාගෙන යන්න නැත්තම් එකතැනක වාඩිලයි මේක ආහාරය කපලීකාර ආහාරය කියන එක සෞඛ්‍ය සම්පන්න මනසකට සෞඛ්‍ය සම්පන්න කායකට බොහොම වැදගත් වෙනවා සංයෝගාවචරයක් වෙනකොට අනිවාර්යයෙන්ම ඒක දැනගන්න ඒක නිසා ඔය සක්ම භාවනා වගේ දේවල් මතක් කරන්නේ ඒකෙදි හොඳට ආහාර දෙකකින් සිදුවේ ඒකටි එක ආයුර්වේද කතාවක් කියනවා වාග්බට කියන ආයුර්වේද ඉතිසිවරයා රහත්න කියන විවේකීව ඉඳලා තියෙනවා. ශාම කාල විවාගයේද. එතකොට ඒ ගහේ වහලා ඉඳලා තියෙන පක්ෂයේ උත මේ ධන්වන්තරි පක්ෂය කියලා කියන ධන්වන්තරි කියන්නේ මේ වගේම ඊට පිස්සිනාම කියන ආයුර්වේදය තමයි. ඒකයි ගහකට වෙලා හිටගෙන සද්දයක් නැකනවලු කෝරුක් කෝරුක් කෝරුක් කෝරුක් මිත්‍යාරයට විවේකී වෙන්න ගන්නනේ සත්තා මොකක්ද අඟක් දෙනවා. මට පණිවිඩයක් ගන්න නැහැ කියන ඒ වචන විග්‍රහ කරා. කෝරුක් කියලා කියන්නේ කෝ අරුක් කවුද ආරෝග්‍ය කියලා අහනවා කියන එක යා අර විවේකී වෙනකොට පරලගේ සද්දින් ඇටි වෙනවා. කෝරුක් කෝරුක් කියලා කියන්නේ කවුද මේ ලෝකේ ආරෝග්‍ය කියලා අහන්නේ. මොකද මේ පහක්වට වදිනා මේ ආයුර්වේද පිළිබඳව ඉස්සිනා. එයා ඊට පස්සේ කිව්වා මේ සිතුල්ලට කතා කරලා හිතබුක් නිතබු සෝරුක් යමෙක් හිතවත්ේ වළඳනවා නම් මිතබු මනල වළඳනවා නම් එයා අරුණේ හිතබු හිතබු සෝරුක් දුක්ල ගණන් ගන්නදී දිගටම ප්‍රශ්න කරනවලු සෝරු සෝරු සෝරු ඉතින් අංගයන්ගේ මගේ උත්තරේ නැහැ ඒකයි මේ කුරුල්ල දිගටම ප්‍රශ්න අහන්නේ කියලා ආයිත් ඒක වගේ හිතබුක් මිතබුක් පරිණතබුක් සෝරු එතකොට කුරුල්ලා සෝරු සෝරු සෝරු කියන්නේ ඒක බාරගත්තා දැන් මගේ උත්තරේ සම්පූර්ණයි කියලා ලියාගෙන සෝලෝකේ දැනටත් ඒක ආයුර්වේදික කටපාඩම් කරනවා ආහාර ගැනීමෙන් තමයි ශරීරයේ සෞඛ්‍ය වෙන්නේ ඒක හිත බුක් වෙනවා ඒ කියන්නේ තමයි අප්පාල ආහාර රසයට හෝ වෙන දෙයකට මේ ආහාර දෙන්න හිත බුක් හිතපත් වෙන සප්පාය ආහාර ඒක මේ භාවනා කරනකොට මේ සප්පාය කාරණාවට ආහාර සප්පාය කියන එක බුදුහාමුදුරුවෝ දෙනවා. මිච්ඡබුක් කියලා කියන්නේ හරියට සීමා වෙනකොට කෑම නැතර කරන්නේ. මිච්ඡබක් ඇති කියලා දැනගන්නකොට ආහාර නැතර කරන්නේ. සාරිපුත්තු සාන්ති සඳහන් කරලා තියෙන්නේ චත්තාරෝ පංච ආලෝකේ අගුත්වා උදකම්පි. තමන්ට පිටු හතරක් පහක් වළඳන්න පුළුවන් කියලා හිතන මට්ටමින් අතර කරලා ඒ පිටු හතර පහ වෙනකොට අතුට්ටි කරනවා. අතර පහ කාලෝපේ නොකා තව කන්න පුළුවන් එතකොට බඩ පේනවා කියලා හිතනොත් මේ හතර පහකට මේ පිට වලට නතර කරනවා. ඒක තමයි මිත බුක් කියන්නේ. හරියට නැන්නා ආකාව ගන්න. නමුත් මේ දෙකට කුරුල්ල කම තියෙන්නේ නැහැ. මිත බුක් මිත බුක්. එයා කියන්නේ පරිණත බුක් කියලා. පරිණත කියන්නේ මේ කෑපු ආහාරය හොඳට පරිණත භාවයට, නිර්වණ භාවයට යන කටයුතු කරේ නැත්නම් අවශ්‍ය නැහැ. අන්නේ ආහාරයේ පරිණත භාවය තමයි සක්මණේ කියන්නේ. ඒක සතහන් කරගෙන අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගති. කනලද මොනලද දෙව කනලද නම් ආහාරයක් වෙනවනක මනාපට දිරවනවා මනා පරිණාමයකට යනවන ඊට පස්සේ ආහාර ඕජාවක් වඩපත් වෙන ශක්තියක්. මන්න දිරවීම අඩු වුණොත් ඊට පස්සේ දිගින් එකට වාත අමාරුයි එහෙම නැත්නම් ඇස්ට්‍රයිටිස් ආනාපාන ප්‍රකාර දෙකක්. ඒක නිසා මේ ආහාරය පිළිබඳව තමයි දක්වන තමන්ගේ ආහාරය පිළිබඳ තමන් දක්වන සංවේදී භාවය යෝගාවචරයට අනික් අයට වැඩි හැකියාවකුත් තියෙනවා අවශ්‍යතාවකුත් තියෙනවා වුණාකුත් තියෙනවා නිසා සර්වඥාන්සේ අසලච්චාරණ ගුණවල දෙන්නා තියෙන ආහාරය මත ඒ වගේම ওই අංගුත්තර නිකාය චතුක්කනිකාය වගේ ජීවන කොට තේරෙනවා යෝගාවචරය දන්නවා නම් වැදී නැදී ප්‍රමාණය ආහාරයේ ප්‍රමාණය ආලෝක සංඥාව ඒ වගේම සීලය වගේ දේවල් නිවනට කොහොමද කිව්වේ. අපි කොච්චර බණ භාවනා කරා. ඒ ආහාරය පිළිබඳව ප්‍රමාණ කිරීමක් නැත්නම් ආහාරය පිළිබඳව ඒ දැනුමක් නැති වුණොත් ඒ භාවනාව කියන්නේ මේ ආහාරයෙන් ඇති කරන ප්‍රශ්න භාවනාවෙන් නැති කරන්නේ. හැබැයි ආහාරයෙන් ඇති කරන ප්‍රශ්නේ ආහාරයෙන් ඇති කරන ප්‍රශ්නයක් බව දැනගන්න නම් භාවනාව. ඒකට සංකේතී වෙන්න. ඒක සංකේතී වෙලා ක්‍රමයෙන් ආහාර විහාර මනෝ ව්‍යාපාර කියන තමන්ගේ ගන්න ආහාර ප්‍රදේශය අවතුම් පැවතුම් කියන මේ හතර ඉරියව්ව ඒකම හිත පවත්තන ආකාරය. ඒ ආකාරයෙන් මේ සංග්‍රහ කරේ නැත්නම් මේ භාවනාව සංග්‍රහ කරේ නැත්නම් භාවනාව පටන් ගන්නවා. ඒ නිසා ඒක මේ ක්‍රමිකව තමයි රුචි අරුචිකම් භාවනාවට ගැළපෙන කාට යන්න මේ කබලිකාර ආහාර සම්බන්ධයෙන් එක්වීමක් අවශ්‍ය කරනවා. ඒකෙන් අපි කරන්නේ මොකද්ද? මේ කයේ භවනාට අවශ්‍ය අනුග්‍රහය. කයෙන් ලබා දෙන අනුග්‍රහය කය හොඳට කර්මන්නේව දිගට නිරෝගීව පවත්වන්න පුළුවන් ශක්තියක්. ඒක නොවුනොත් හරි අමාරුයි. ඒ භාවනාවෙන් ආහාර අඩු වැඩි වීමෙන් ඇති වෙන තරස්භාවය භාවනාවේ විසඳන්න. ඒ කරන්නේ ආහාර සම්බර වෙනකන් ඉස්සෙල්ලා හරි අමාරුයි. ඒක අපි මේ ආහාර සම්බන්ධ වෙච්ච සීලයක් වදින්න ඕන, පොරොන්දුක් වදින්න ඕන. වගේ පිළා නෙමෙයි වන්දන. භාවනා කරනකොට තමයි මේ එන්න පටන් නොවුනොත් හරියට මේ භාවනා පාඩයි. නමුත් මෙච්චර විතර ආහාරය ගැන කතා කරන්නේ අපි අර කලින් කියපු විදිහට බලනොත් අයකට තුපිරිම සම්. නමුත් මනසට ආහාර ගැන ඉතාමත්ම අඩු අවධානයක් තමයි මිනිස්යා යොමු කරන්නේ. ඒකට හේතුව මොකද මිනිස්යාට ඔකට සලකන්න පුළුවන් ඥාන ශක්තියක්. වලකන්න පුළුවන් විමසු නෝනක් තියෙනවා තිබුණාට මොකද කකා. ඉතින් ඒක නිසා වෙන්නේ මොකද්ද? හිත නිතරම පොඩි කාපු මාළියෙක් වගේ සැලසෙයි. ඒක ආහාර නැහැ. ඒක නිදර්ශන වශයෙන් කියනවා නම් කියන්නේ මෙහෙමයි සාමාන්‍යයෙන් ඔය ඝන ආහාර අපි ගන්න ආහාර නොකා හිටියොත් මාස 6ක් 7ක් අතර ප්‍රදේශයක් කයනද කියලා. අපි නම් මේ දැනට දැන්පත් වෙලා තියෙන ආහාර ජීවිතේ ජීවියන් කියලා උපවාස කළොත් මාස 6කින් 7කින් ආහාර නැතුව නියම. ඒක හනම. ද්‍රව ආහාර ගත්තොත් දවස් 7ක් නඩත්තු කරන්න පුළුවන් කියනවා මේ කියන ද්‍රව ටිකෙන් ඊට පස්සේ කියන. වායු ආහාර ගත්තොත් විනාඩි 7ක් නඩත්තු කරන්න පුළුවන් කියනවා ඊට වැඩි හිතුව. ඝන ආහාර වලින් මාන 7ක් හයක්. ද්‍රව ආහාර වලින් සුදන් 7ක් හයක්. වායු ආහාර වලින් විනාඩි 7ක් හයක් විතර සැලකෙනවා. මේකදී අපි ඝන ආහාරයට තමයි මේ ඕවර්ටයිම් කරන්නේ. පල්ලියම්බු ගහන්නේ රත්තරන් යන්නේ ඊරම් කරන්න ගණහරවට මේකට නම් ප්‍රවාහරෝ සත්‍යවන්නේ වෙලා තියෙන මොකද වතුරක් ගන්න ඕකල්ලා තියෙනවා. එතන ලංකාවේ නම් දෙයක් නැහැ වතුර නිකන් හම්බුනේ. නමුත් ඒකට අපි සලකනවා. ඒ විතරක් නෙවෙයි වාතයේ නිහම්බෙන කරන්නේ කිසිම පැකිලිමක් නැහැ. මොකද ඒක නිකම්ම නිකන් හම්බෙන්නේ. නමුත් ඒක තමයි තාමත්ම ක්‍රිටිකල් නැත්නම් බොහොම තීරණාත්මක දෙයක්. ඒක අපි නිතරම සලකනවා. මෙන්න මේ විදිහට කයේ කන ද්‍රව වායු අණු ප්‍රතික්‍රියා කියනවා නම් ඒ බුදුම ස්වාමීන් වහන්සේලා ගණන් හදලා පෙන්නනවා පිටට ආහාර නැති වෙනාට කොච්චර සැලෙනවද කියන එක හිතන්න කියනවා විනාඩි 6 7 යනකොට වාතය නැතුනොත් කය දඟලන දැඟලින්න පොඩක් හිතන්න. මොන හේතුවක් නිසා හෝ වතුරට යට වුණොත් හෝ හේතුවක් නිසා හුස්ම ගන්න බැරි වුණොත් ඒ දඟලන දැඟලිල්ල දිහා බලනකොට ඒ අපිට නොදකින්නවනම් හොඳයි කියලා හිතනවා කාගේ හරි දෙයක්. එතකොට දවස් 7කට එහා වතුර නැතුව වේදිච්ච මිනිස්සෙක් ඇස් වෙන ඉසේකක් උනායි බඩේකක්මයි කරන කල්පනා කෙරුවොත් අය වෙන මොනක්වත් නරුවක් වොන්නේ පුදුමාකාර ඒක කපන කැත්තකින් රක් මරන පාචන කැත්තකින් බඩ කපනවා වගේ තද බල වේදනාවක් ඉස වෙලිමක් තාලා තිරික තද කරනවා වගේ වේදනාවක් ආකාර නැති උත්සාහ ගන්න ඉපදින මේ වගේම වෙහසක් මේ වගේම පීඩාවක් ඇති වෙනවා හිතට ආහාර නැති හිතට තියෙන ආහාරය තමයි අපි අපේ හිත යම් චිත්තක්ෂණයක මම දැන් මෙතන ඉන්නවනේ ඒක තමයි හිතේ තියෙන ප්‍රමාණය. හිත මම දැන් මෙතන කියන චිත්තක්ෂණයෙන් පිට වෙච්ච ගමන් ගොඩ දාපු මාළුවෙක් වගේ සැලෙනවා. අතීතය කියලා කියන්නේ ජීවිච්ච තේරුමක් නැහැ. අනාගතය කියලා කියන්නේ තාම ආපු නැති දෙයක්. අපේ හිතේ දවසින් දවසකට අපි 99.99999 ඉන්නේ අතීතයක්. මානව වර්තමානයේ නැතිම තරම්. මේ වගේ ධර්ම මාර්ගෙට නොපෙළඹෙනවා. ඒ වගේම මෙතනත් මේ තියෙන හැම වෙලාවෙම নানা දිශාවල සත්කලගෙන කියන්නේ. ඒකේ මං යනත් මේ හිත හිතන්නේ අංග. ඒ නිසා ආහාර නැතුව අර විදිහට ඇඟ සැලෙනවා නම් ඒ අප්‍රමාදේ නැති වෙච්චාම මේක පුතර හරිනවා කියලා කල්පනා කරනවා. අනිත් ඒ අප්‍රමාදේ උතුම් කළ පාකන භාවනා ක්‍රමවල තියෙනවා. ඒ වගේම තමයි යම් වෙලාවක අපිට අවශ්‍ය ආහාරය අවශ්‍ය වේලාවට උන ලැබුණොත් පස්සේ කොච්චර දුන්නත් හරියයි. පොඩි දරුවෙකුට අවශ්‍ය ළමා ආහාර ඒ වයසට නැතුව ප්‍රෝටීන් සහිත බරපතල ආහාර කොච්චර දුනත් ඒ දරුවට වැඩක් වෙන්නේ නැහැ. කිරෙන් බාල වෙනවා. කිරෙන් බාල වුණොත් මන්දබුද්ධික මන්දාශක භාවය ලොකු හරපකේ කොච්චර හරපක් හරියයි. දෙදක් සනීපේක නින වෙලාවේ අවශ්‍ය වෙන ඕකනනිප් කරන ආහාර ටික ඒ වෙලාවට නොලැබුණොත් ඒ රෝගේ සුව වෙන එකක් තමයි. මන්දාශක වෙන්නේ. ඒ නිසා ඒක වෙලාවට දෙන්න ඕනේ වගේ තමයි මේ අප්‍රමාදය පසර ගන්න. හරියට වෙනස් වෙනවා. නොදුන්නොත් එතනින් ඇති වෙන මේ හානිය ස්ථිර හානිය. අපිට කියන්න බෑ දැන් පස්සේ මම අප්‍රමාදයට අප්‍රමාද වෙන්න දැන් අප්‍රමාදයට පත් වුණාට කමක් නැහැ මම මේ අවල් වැඩේ කියන අවල් වගකීම් කියනවා කියලා එහෙම වග වෙන්න බෑ. ඒක ස්ථිර හානියක් ඇත්ත. ඒ වගේම තමයි වඩන්නද අප්‍රමාදයේ උදව් කරන්නේ මේ වයසට යනකොට ලෙඩ වෙනකොට මරණ මොහොතේ. කවදාකවත් වයසට ගිහිල්ලා අප්‍රමාදයේ පුහුණු කරන්නේ ලෙඩ වුණාට පස්සේ අප්‍රමාදේ පුරුදු කරන්න බෑ මරණ මොහොතේ කොහොමද ඒ නිසා මේ අමාරු තත්ත්වයට එනකොට බොහුණු කරලා තියෙනවා නොතිබුණොත් අමාරු තත්ත්වෙ පිට අප්‍රමාදයක් නැතිකම කලකණිත කම් දෙකක් වෙනවා අවාසනාවන්ත තත්ත්ව දෙකක් පුරුදු කරපු කෙනාට තමයි සංසාරේ කොට කරගත්ත කල්යාණ මිත්‍රෙක් වගේ දුකේදී පිහිටිනවා. ඒ නිසා පස්සේ ගන්න හේතුවක් නැහැ. ඒකෙන් ගන්න තියෙන්නේ මේ කබලීකාර ආහාර වලට අපි කොච්චර සැලකිලිමත් වෙනවද කියලා බලන්න. ඒක පිළිසුතුකම ප්‍රමාණින් ගන්න. නමුත් අප්‍රමාදයට යනකොට අපි කොච්චර රහගලිමත්ද කියලා බැලුවොත් මේ දෙකේ සංසන්දනය බලන්න. ඒ නිසා සාරිපුත්‍ර සාන්ති මෙතනදී මතක් කරනවා ආහාරංච පජානාති කියනකොට කබලිකාර ආහාර කියලා කියන්නේ හතරෙන් එකක් විතරයි. යම් කිසි අපි ළඟට සිද්ධියක් සිද්ධ වෙනවා නම් අපි කියනවා නම් සිදුවීමක් උණයි කියලා අපි බුද්ධ ශාසනය කියන්නේ ඒකට හේතු කම්මජ චිත්තජ උතුජ ආහාර ඒ සිද්ධියෙන් හතරෙන් එකක් කර්ම හේතු. හතරෙන් එකක් ආහාර හේතු. හතරෙන් එකක් ඍතු හේතු. හතරෙන් එකක් හිත. ආන ඒකෙන් බලනකොට ආහාර වලින් සෑහෙන බලපෑමක් අපි මේ ගත කරන ආධ්‍යාත්මික ජීවිතේ තියෙනවා. නමුත් මේ කියන්නේ මෙතන මේ කපලීක ආහාරයම නෙවෙයි දෙවැනියට දෙනා පස්ස ආහාරය. ස්පර්ශය. කපලීක ආහාරයේ ධම්මාකාරයකින් මේ කය නඩත්තු කිරීම කය ඇති කරන්න හේතු වෙනවද? ඒ කපලිකාර ආහාරයේ කයක් ගෙන දෙනවද කයක්ට අනුග්‍රහ කරනවද ඒ වගේ මේ ස්පර්ශ කියන ආහාරයේ වේදනා ස්කන්ධය ගෙන දෙනවා වේදනා ස්කන්ධය ඇති කරනවා වේදනා ස්කන්ධයට අනුග්‍රහ කරනවා ඒක නිසා අපි මේ වේදය නැත්නම් ප්‍රතිවේදය දැනුම කියලා දැනීමක් කියනොට සේර මෙන්න වේදනා ස්කන්ධේ ඒ වේදනා ස්කන්ධයට ආහාර වෙන්නේ ස්පර්ශය අපි මේ ස්පර්ශය පිළිබඳව අසත්‍යමත් වුණොත් අප්‍රමාදී ප්‍රමාදී වුණොත් අපි වේදනාවට යට වෙනවා. වේදනාව අපිව යට කරනවා. සත්‍යමත් වුණොත් අපිට මේ ස්පර්ශ මට්ටමත් එක්කම එන වේදනාවට අවදි වෙන්න පුළුවන්. ඒක නිසා පසපච්චා වේදනා කියන මේ කුරුක පිළිබඳව අහලා ඒක පිළිබඳව සංකානුකූලව කල්පනා කරලා ධම්ම චිත්තක්ෂණයක ආනාපාන ස්පර්ශයේ එන්නකොටම ආනාපානේ යාන්ත්‍රයට පටන් ගන්නකොට ඒක විඳ ගන්න පුළුවන්. සතියක් පිටුවා ගත්තොත් ක්‍රමයෙන් ආනාපාන වේදනාව වැඩි වෙලා ස්පර්ශය හොඳට පුරෝගුත් නාස්තිවාගෙන මට්ටම ගිහිල්ලා ඒක ගෙවිගෙන යනකොට අර ස්පර්ශය අතකාගෙන කෙලෝරටම යනවා. ඊට පස්සේ වෙන අවස්ථාවක් ආස්වාද ප්‍රසාර දෙක අතරමැද ස්පර්ශයක් නැති නොදැනෙන දැනීමක් නැති මේකවත් අපි දැකලා නමුත් ආනපානය කරනකොට ඕන ටික ටික ආස්වාසයේ කෙලවර ප්‍රස්වාසයේ ඉඳ ඉස්සෙල්ලා ස්පර්ශයක් දැනෙන්නේ නැති වේදනාවක් නැත්තනක් පහු කරලා අන්න ප්‍රස්වාසයේ ලාතප්පට ගන්න. හැප්පෙන්නකොටම අල්ලන්න පටන් ගත්තොත් ක්‍රමයෙන් මේක වේදනාව වැඩි වෙලා වැඩි වෙලා වින්දරින්නේ. වේදනාවක් කියන්නේ හිතුමක් නෙවෙයි. හුස්ම පිටවාගෙන පිට වෙන හැටි ඒట్లా එක බහගෙන යනවා. බහගෙන යනකොට අන්තිම අඩියට යනකම්, කෙලවරට යනකම්, වලිගෙට යනකම්, ගෙවෙන තැනට යනකම් ස්පර්ශය අල්ලගෙන ගියොත් අපිට මේ ආස්වාසයේ මුලැඳාක ප්‍රස්වාසයේ මුලැඳාක දැනගන්න දැනගන්න අපිට තේරෙන්න පටන් අර ගන්නවා මේ ස්පර්ශයක් නැතුව කවදාකවත් වේදනාවක් එන්නේ නැහැ මේක ලෑස්තිලා හිටියේ නැත්තම් අපිට කවදාකවත් ඒක පිළිබඳව උත්තරයක් දෙන්න බෑ සකේල යමක් කියන්න බෑ අනපනත බහන කොච්චර කර කරත් මේ ආස්වාදයේ හිතියද ප්‍රස්වාදයේ හිතියද කියලා ගන්න. ආස්වාද ප්‍රස්වාද දෙක අතර වෙනස ගන්න. ආස්වාදයේ මුලැමැදාග ගන්න. මෙහෙම ගිහිලා ආස්වාදයේ සංසිඳීම ගන්න. කිසිම දෙයක් කරගන්න බැරි මොකද අපි කියන ස්පර්ශයට සංවේදී නැහැ. ඒ ඒ ආනාපානිය වගේ අපි කරන භාවනාවේ තියෙන කායික මට්ටමින් තියෙන එකම තමයි ඔය සර්වඥාන්ත විශේෂම මට්ටමින්ක වගේ සූත්‍රවල විස්තර කරලා තියෙන්නේ කායේ පටිච්ච පොට්ටබ්බේච උප්පච්චති කාය විඥාන. තින්නම් සංගති පස්සෝ. පස්සපච්චා වේදනා. කායට යම් කිසි ස්පර්ශයක් ඇවිල්ලා වදිනවා. අපි ගන්න මෙතන හුස්ම රැල්ල. කය කියලා කියන්නේ මෙතන මේ නාසිකාග්‍රයේ තියෙන සංවේදීකම්. හුස්ම රැල්ලම පිම්බීම හැකිලිම් වෙනවනම් අපි කියන උදරයේ ඇති වෙන්නා වූ පිම්බීම හැකිලිම්. කොහේ හෝ ඒ සංවේදී බවට ඇවිල්ලා හුස්ම රැල්ල වදිනවා. වදිනකොට හිත සද්ද වලට වේදනාව වලට හිතේ වලට පිට ගියේ නැත්නම් ඒක කාය විඥානයේ වශයෙන් හිත හුස්ම රැල්ල විඳින තැනට යනවා. හිත නන්නත්තර වෙන්න හුස්ම රැල්ල විඳින තැනට යනවා. ඉතින් මේ විදිහට හුස්ම රැල්ලත් පීරාගෙන ඇතුල් වෙනවා නම් ඒ කයේ සංවේදීකම ඒ වදින තැන හොඳට අපිට වැටහෙනවා නම් හිතත් එතනම නම් තියෙන්නේ ඒ ස්පර්ශයේ ඉතින් දිගට යන. ස්පර්ශයේ එක චිත්තක් වෙනකාර කවදාකවත් අහු වෙන්නේ. ඒක මේ ගෝචරමයි නෑ. ඒ චිත්තක් වෙන රහසක් ආස් හුස්ම රැල්ලමයි නාස්කාග්‍රේමයි හිත එතනමයි උන දිගට යනකොට ස්පර්ශය වැටෙනවා. මෙන්න මේ ස්පර්ශය ආවේ නැත්තම් වේදනාවක් විඳින්න බෑ. ස්පර්ශය ආවොත් වේදනාවක් විඳිනවා විඳිනවා විඳිනවා විඳිනවා. සතියෙන් අපි අවධානය යොමු කරන්නේ ඒකට. ඒක හොඳට තේරෙනවා ආස්වාද වෙලා ප්‍රස්වාසය විඳින්න බෑ. ඒක ප්‍රස්වාස ස්පර්ශයක් නෑ. හොඳට ආස්වාදයට හිත ගියොත් හිතවිලි විඳින්න බෑ. ශබ්ද අහන්න බෑ. වේදනාව විඳින්න බෑ. රූප බලන්න බෑ. සත් මොනක්වත් කරන්න බෑ. හිත කිහිල්ල තියෙන කායය මේ කායේන්ද්‍රයට. ඒක ඒකවත් ස්පර්ශයක් තියෙනවා. ආ මේක බලනවනම් දුක්ෂ්ම ගන්න වෙලාව දෙතෙන් හිත කියන එක වින්දනයක් කියන. ආ මේකට හිතේදීම තමයි අපි මෙතන සතිය පිහිටුනා කියලා කියන්නේ ඒ පස්සය ස්පර්ශය වේදනාවක් බවට පත් වෙනකොටම එළඹ සිටි සියක් තියෙනවා. පමා නොවි අප්‍රමාදීව අල්ල ගන්න පුළුවන්කමක් තියෙනවනම් ඒන වේදනාව අපිව යට කරගෙන යනවා වෙනුවට අපිට වේදනාව යට කරගන්න පුළුවන් නැත්නම් ඒක පාලනය කරගන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. එහෙම කියන්නේ ඇයි? අපිට ලැබෙන ස්පර්ශය මොකක් වුණත් ඒක සුඛද දුක්ඛද අදුක්ඛම සුඛද කියලා කියන්නේ අපි දාන ලේබල් එකක් විතර. ස්පර්ශයේ නෑ එනකොටම ගේන ලක්ෂණාවක් නෑ. එනකොටම ගේන ලේබල් එකක් නෑ. ඒ නිසා උණුසුම් වෙලාවක සීසසක් දැම්මොත් අපි ඒකට සැප කියනවා. උණුසුම් වෙලාවේ උණුසුමක් දැම්මොත් අපි ඒකට දුක කියනවා. සීතල වේලාවක උණුසුමක් දැනෙනවා සැපක. සීතල වේලාවේ සීතලත්ම දුකක. උණුසුමේ සීතලසේ දුක සැප කියලා දෙයක් නැහැ. ඒ මොකද කියන්නේ ස්වභාව ලක්ෂණ. අපි විතරයි එතෙන්දී උණුසුම සීතල සාහසවයෙන් මේක නම් කරගෙන එව්වා මට වේවා මේක මට නොවේවා. මේක ආවොත් හොඳයි. මේක ආවොත් නරකයි කියලා මේ සම්පූර්ණ මේ අවුල ප්‍රපංච කිරීම හටගන්නේ මේ ස්පර්ශය අනුව වේදනාව වෙන තැන පිළිබඳව අසතිමත්. ඒ නිසා යම් කිසි වෙලාවක අපි මේ පස්ස ආහාරය කියන එන තාක් වේදනාවක් කවදාකවත් ස්පර්ශයෙන්තරෝ සිදුවෙන්නේ නැත කියන දේ දැනගත්තොත් ඒක හදිහට කියලා කියන්නේ ආහාරයෙන්තරෝ කයක් නඩත්තු කරන්නේ නැහැ. ඊළඟ කාය සූත්‍රයේදී කිලිම සබතන් සඳහන් කරන්නේ ධම්පිකෝ වගේච්චේ කායෝ ආහාරේ චිත්තාහාරම් පටිච්ච චිත්ත අනාහාරෝ නතිච්චති මහණනි මේ කය ආහාරයේ පදනක් කරගෙන තියෙන්නේ ආහාරය හේතු කරගෙන පවතින අනාහාර වෙ හිතෙන්නේ නැහැ. ඒ වගේ තමයි කිසිම වේදනාවක් ස්පර්ශයෙන් පරව සිද්ධ වෙන්නේ. නමුත් ස්පර්ශයේ ඉඳලා වේදනාවට හැරෙන තැන හරිම සිත්. එළඹ සිට 100න් එතනම හිත තැම්පත් කරගෙන හිටියේ නැත්නම් මේකදී හිත දෙත්කාට වුණොත්, තමා වුණොත්, සත්‍යමත් වුණොත් අර වේදනාවට අපි නම් දෙන්න පටන් ගන්නවා. ඊපු ගමන් ඒ අනුව ඉතින් අපේ වාසනාවන්තයි අවාසනාවන්තයි සුඛයි සපයි දුකයි දුකයි ආදි වශයෙන් දිගින් දිගට දිගින් දිගට ඒ අනුව අපි තොරන් ගන්න පටන් ගන්නවා ප්‍රපංච කරන්න පටන් ගන්නවා යම් වෙලාවක වේද ස්පර්ශ මට්ටමෙන් දැනගත්තොත් අපිට වේදනාව පිළිබඳ වේදනා ස්කන්ධය පිළිබඳව සෑහෙන පාඩමක් කරනවා ඉතින් මම එක දවසකට මට මතකයි ඒ තාම ගැඹුරේ අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාමෝ නාමපච්ච පලායන පලායනපච්ච පස්ස පස්සපච්ච වේදනා මේ පටිච්චසමුප්පාද ධර්මයේ පැය තුන හතරක් හාමුදුරු කෙනෙක් දේශනා කරගෙන හිටියා. මතකන්නේ කතා වේදනාවකට ඔක්කොම නැගිටලා ගියා කියන්නේ මේ ඉතින් අමාරු මේ හාමුදුරු කියන දේවල් ඉතින් මහාන වෙලා පන්තල් වලින් හාමුදුරුන පුළුවන් අපිට ඇති වැඩක් නැහැ කියලා කට්ටිය ගියාලු යනවා. යකරු බන්න මේවා තේරෙන්නේ නැහැ. ඒක උපාතකම්ම කෙනෙකුට විතරක් නතර වෙලා දිගට බණහේ ගියලු ඉතින් ඊපස්සේ අම්ම අමුතුර වටත් අයින් කරලා බලනකොට ඒක උපාදකම්ම ඉන්නේ උපාදකම්ම නැවලු උපාදකම්ම එක්කෙනෙකුට හරි තේරුණා නම් ඇති මොකද ඒ තරම්ම ගැඹුරුයි මේ බණ තේරුණා එහෙමයි ආම්තුරු මට මේ සත්පච්ච වේදනා කියන එක නම් හොඳට තේරුණා කියලා පැය දෙකමාරක් විතර ඒ තරම්ම පස්සමාරු වෙනවා එතන වගේම තමයි මේ මෙතනත් ඔය පස්සපච්ච වේදනා කියන දැනට යනකොට ඔතෙන්ද සතියට එනකොට ඇතනමාර බණ ඇහුවා වගේ අමාරුවක් එනවා. මොකද අපි මෙතෙක් කිනාපු අපේ රුචි අරුචිකම් අපේ තියෙන අගයන් ආඩම්බරයන් අපි මේ එක එකට ලේබල් කරන එක මුකට තේරෙන්න පටන් අර ගන්නවා ස්පර්ශය ඇති වෙනකොටම බැලිය නිසා. එතන තමයි මේ අප්‍රමාදී කියන වචනේ තාමත්ම සියුම් අර්ථයේ තියෙන පමා වෙන්න එපා. ස්පර්ශය ඇවිල්ලා වේදනාව කියන මට්ටමට යනකම් අසතිමත් වෙලා පමා වෙලා හිටියොත් අපි ඒක දකින්නේ අපිට ආපු ලේබල් එකක් තමයි. වේදනා වේදනා වශයෙන් දැක් ගන්න හැකියි. ඒක නිසා සාරිපුත්‍ර සාහිත්‍ය මෙතෙන් සඳහන් කරලා තියෙනවා කබලිකාර ආහාර දැනගන්න ඕනේ ඒක හේතුව දැනගන්න. ඒ වගේම ස්පර්ශ කියන ආහාරය දැනගන්න ඕනේ එයනෝ තමයි වේදනාව දැනගන්න. මේකට නිදර්ශනයක් කියන්න පුළුවන් මේකේ තියෙන සංකීර්ණ භාවයට ඒ භක්මජාල සූත්‍රයේදී සරුවත්තරන් වහන්සේ ඒක මිනිස්සුෙකුට ඇති වෙන්න පුළුවන් දෘෂ්ටි මේ සම්මා දෘෂ්ටි වගේ මිච්ඡා දෘෂ්ටි 62ක් ගැන කතා කරනවා. දෙසක් මිසදිටු කියලා කතා කරන්නේ ඒකයි. එන සරුවචනක මේ සෑම දෙයක්ම ඒ කියන්නේ වැරදි දෘෂ්ටි. නැත්නම් මේ දෘෂ්ටි ඇති වෙන හැටි පෙන්නනවා. උච්ඡේද දෘෂ්ටි ඇති වෙන්නේ මෙන්න මේ මේ චර්තවලට. මෙන්න මේ සීලය ඇති කරන මෙන්න මේ ධාති සමාධිය තියෙන කෙනා. සාසත දිට්ඨිය ඇති වෙන්නේ මෙන්න මේ සීලයේ තියෙන මෙන්න මේ සමාධියේ තියෙන කෙනාට මේකෙන් ගියාම මෙයාට වෙන්නේ මේකයි. මේකෙන් ගියාම මෙයාට වෙන්නේ මේකයි කියලා ඒ ඒ ಗುಣ සම්පatti තියෙන අයට ඒ ඒ මට්ටමේ දෘෂ්ටියක් වෙන කරන සඳහන් කරලා අන්තිමට සරුවත් සඳහන් කරනවා මේ කිසිම දෘෂ්ටියක් එයත්ෝ පසුබිමක් රහිතව ස්පර්ශයක් රහිතව ප්‍රකාශ කරනවා නෙවෙයි දැකලමයි කතා කරන්නේ දැනිලමයි කතා කරන්නේ ඒකටත් හේතුව ස්පර්ශයක් කියලා උනාසේ පෙන්ලා දෙන ඒ පුද්ගලයා ඒ ආවට ගියාට කියන එක නෙවෙයි එයාට තේරෙන මට්ටමින් තමයි ඒ කතා කරන්නේ නිසා අහේතුකව ස්පර්ශය නැතුව නෙවෙයි නිසා කරුවචනාසියත් නිඳ කරන්නේ නෙමෙයි මේ පෙන්නලා දෙන්නේ යාන්ත්‍රණය පෙන්නන. ඒ නිසා අපි යම් කිසි අපිට කවුරු හරි ඇවිල්ලා මොනවද කියලාක් කියන. එහෙනම් බොරුවක් කියන. එහෙනම් යා පරස වචන කතා කරන. නැත්නම් අපිට කහන්න පයින් මොනවා කෙරුවත් ඒ කිසිම වෙලාවක ඒ මනුස්සයා නිකන් ආතබූත වෙලා අන්ධබූත වෙලා නෙමෙයි කරන්නේ. හේතුවක් තියෙනවා. ස්පර්ශය. අන්නේ ඒක දැක ගන්න පුළුවන්. මේ මනුස්සයා මේ වේදනාවකටපත් වෙලා තියෙනවා. මං ගැන කිසිමක් අත්දින්න. එයා වැඩ කරන්නේ එයාට තියෙන ස්පර්ශය තියෙන තාක්කල් මේ මිනිස්යා යන්ත්‍රයක් විතරයි. අපිට මොනවාක් කරන්න බෑ, මනසට මොනවාක් කරන්න බෑ. අපිට දැක ගන්න පුළුවන් නම් මෙයා මෙන්න මේ වගේ මතයක, මෙන්න මේ වගේ තොරතුරක, මෙන්න මේ වගේ ස්පර්ශයක ඉන්නේ කියලා ඒ පුද්ගලයා කෙරේ තරහට වැඩි අනුකම්පාවක් ඇති වෙනවා. භාවනා නොකරන මිනිස්සු කොහොමද වෙන්නේ? ඒ ස්පර්ශය තියෙන තාක්කල් මේ මිනිසා ඒ ඒ ප්‍රතික්‍රියාව කරනවා. ඒක කවදාකවත් ඒ පුද්ගලයාගේ අපිට ඇති කරන්න බෑ. හැබැයි අපි යම් කිසි දැනුමක් යම් කිසි බින්දනයක් යම් කිසි වේදයක් ලබා ගන්නකොට ඒ ඒකට හේතු වෙන ස්පර්ශය දැක ගන්න තරමට ආහාරය දැක ගන්න තරමට අප්‍රමාද වෙනවා. ඒ ස්පර්ශය ඇති වෙනකොටම ඒකට සිතිසි ඉන්නවනම් අපිට තේරෙන පටන් ගන්නවා කොයි ස්පර්ශය ආවත් අපි කවර ගොයා කල ගොයා කරගන්නේ නැහැ. ඒ ආර්යයන් වහන්සේලාගේ නැත්තම් රහතන් වහන්සේලාගේ irdiyak ගැන කතා කරන සමහර වෙලාවට පොත්වල ඒකදී කියලා තියෙනවා රහත් වුණාට පස්සේ 이르දියක් හම්බෙනවා කියලා ඕනම අසුබ දෙයක් පැහැදෙනවා. ඒ කියන්නේ මිනිකුණක්, බලුවමනයක්, සර්පකුණක් මොකක් හරි අසුබයක් දැකපුවම සාතන් වහන්සේ ඕනේ නම් ඒකෙන් සුබ නිමිත්ත කරගන්න පුළුවන්. අසුබ නිමිත්තත් මතු කරගන්න පුළුවන්. සුභ අසුබ නැති මධ්‍යම නිමිත්ත උනත් මතු කරගන්න පුළුවන්. මොකද ඒක ගැටෙනකොටම උන්වහන්සේ දකින්නේ ඒකේ හැදේ සහ ආකාරය තමයි. සුභාසුභ ගති සම්පූර්ණ නිදහස දක්වනවා. ස්පර්ශ වෙනකොටම දකිනවා. ඊට පස්සේ ලැබෙන වේදනා සුඛද, දුක්ඛද, සුභද, අසුභද කියන එක රහතනාස්ති පාණයක් තියෙනවා. පෘථග්ජනයට බෑ. පෘථග්ජනට අසුභය දකින්නකොටම ද්වේෂපදනමේ තරහක් ඒකේ අසරණ බවක් පාල්කමක්. භාවනා කරපු එකනට ඕනි සුබ නිමිත්තක් වගේ. ඉස්ත්‍රිආකට පුරුෂ රූපයක්. පුරුෂයෙකුට ඉස්ත්‍රි රූපයක් දැක්කත් ඒකේ අසුබය දක්ව ගන්න පුළුවන් ආර්ථිකය. ඒකේ මධ්‍යස්ථ හැඟීමක් ඇති කරගන්න පුළුවන් රහත් වෙනවා. සුබ නිමිත්ත ඕන මතු කරගන්න පුළුවන්. මොකද හොඳට ස්පර්ශය එනකොටම එළඹ සිටි සිහියේ ඒක වර්ණ ගන්නවා. ඒක සංස්කරණය කරන්නේ. ඒක ඇති හැටියෙන් දැක්කා. ඒ නිසා වේදනා ස්කන්ධේ ඒ භාවිත මනසකට අභාවිත මනසකට වැඩිය වැඩ ගස්ස ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් මේක නොකරපු හෝ මේක නොඅදහන කෙනෙකුට තේන්නේ ලෝකයා විසින් අපිව මත් කරනවා. ලෝකයා විසින් අපිව කුප්පනවා. ලෝකයා විසින් අපිව නහලවනවා අපිට ඒක ඒක අරමුණු දීපුවාම ඉතින් අපි නැලක. හුදුවට භවනා කරන කෙනෙක් කියනවා ලෝකේ නලවා ගන්න අරමුණු සුබ නිමිති ඇති කරන්නේ අපි ඇති කරගෙනයි අපි මේ විහිං අපිට හැදගෙන නානවයි කියලා කියන්නේ බෙදාගෙන කනවයි කියලා කියන්නේ අන්නේ බෙදාගෙන කෑවට පස්සේ තමයි අපි මේ දුකක් සැපක් පත්තට යන්නේ ඒ නිසා මේ ස්පර්ශ ආහාරය පිළිබඳ හැඟීමක් ඇති කරගන්න තරම් අපි කියන්නේ සෙල්ලක්කාර හැඟීමක්. එහෙම නැත්නම් රැඩිකල් වාදීය. යෝනිසමනස්කාරය යොදන්න පුළුවන් නම් මේ ලෝකේ දිහාට අපි දක්වන ආකල්පවල ලොකු වෙනසක් ඇති වෙනවා. පුද්ගල වේදයට ගන්නවා වෙනුවට ඒ ඒ ස්පර්ශයට වෙන ආහාර දිහා බලනකොට මේක තියෙන්නේ නිශ්චිත න්‍යායක් වැඩ කරන්නේ. අපි මේ දකින්නම පුද්ගලයේ වස්. මේ හතුරා, මිතුරා මෙයා කරන්නේ මේක විචි දෙයක් ආදී වශයෙන් පුදුමාකාර මේ ස්පර්ශ මට්ටම වර්ණ ගන්නවා ගත්තොත් ලෝකේ සම්පූර්ණ අවුලක් වටපත්. ඉතින් මේක නිකන් ධර්මයෙන් ගැඹුරට යනකොට තියෙන්නේ අපි විහිං කරගත් අවුලක් කියලා. නමුත් ලෝකයේ ඉන්නේ 199කටත් වැඩි ප්‍රදේශයක් මේ අවුල සත්‍ය කරගෙන ඒක නිවසක් කරගෙන ඒක ඇත්ත කරගෙන ඒ නිසා එහෙම කෙනෙකුට කිව්වොත් මේක අපි ඇති කරගත් අවුලක් කියලා ඒ කිසි කෙනෙක් අදහන්නේ. මොකද ඇදහිීමම එයත්න්ගේ අධ්‍යා කාඩම්බරයන් වල කඩා වැටීමක් සිදු වෙනවා. නිසා ඒක ලේසි නෑ. අර ආහාර පිළිබඳ කබලිකාර ආහාරයෙන් හොඳට හික්මලා සීල සමාධි ප්‍රඥා පුරාගෙන ගිහිල්ලා සාර්ථක වෙච්ච කෙනෙකුට විතර මේ මාර්ථකත්වය ලැබුණොත් තේරුම් ගන්න පුළුවන් වෙනවා අපිට හම්බෙච්ච manussත්වයේ මෙන්න මේ දේ පැටලෙන්නේ ඉස්සෙල්ලා දැකගත්ත ප්‍රමාද වෙන්න සතිමත් වෙන්න පුළුවන්කමක් වෙනවා එතෙන්ට යනකොට ඒ පුද්ගලයාගේ අගයන් ආඩම්බරයන් වල පෞරුෂත්වයේ විචාරකම් වල පැහැදිලි වෙනසක් වෙනවා. හැබැයි මුලින්ම සම්මිය දෘෂ්ටිය කියන එක මොකක්ද කියලා දන්නවනම් විතරයි. අයෝනිස මනසිකාරයෙන් බලනවා නම් බණ කොච්චර හවත් කොච්චර භාවනා කරත් අද වේදනා පස්සෙන් පස්සෙන් වේදනා පුරුද්දටමයි දුවා. අනිවාර්යයෙන්ම සුබ නිමිත්ත අසුබ නිමිත්ත හොඳ නරක ලේබල් එක అలවන එක අනිවාර්යයෙන්ම සිදු වෙනකොට <clears throat> භාවනා අවුරුදුනේ කල්ප ගණන් කරා. කවදාකවත් නැහැ. ඒ නිසා මේ වෙනස භාවනාවෙන් සම්පූර්ණ නිදහස් අහන්නේ. සම්මිය දෘෂ්ටිකන භාවනා කරනකොටයි මිත්‍යා දෘෂ්ටිකන භාවනා කරනටයි මේක දැක්කට අර්ථකථනය සම්පූර්ණ වෙනස් වෙනවා. ඒකයි මේ සාරිපුත්‍ර සාහිත්‍ය නැවත නැවත ඇද ඇද මේ පිළිසිකේ මතක් කරලා දෙන්නේ ආර්ය ශ්‍රාවකෙක් හිතකින් නම් සම්මිය දෘෂ්ටික වෙයිද? උන්වහන්සේ මතක් කරන පස්සාහාරයේ පස්සාහාරයේ වශයෙන් දැකලා ඒ වේදනාව ඇති වෙන තැන ඕන පැත්තකට යන්න විකල්පකින් පුහුණු මානසිකට භාවිත මානසිකට විකල්ප තියෙන බව දැනගන්නවනම් එතන අනිත්‍යත්වයට ඉඳ තියෙනවා දුක්ඛත්වයට ඉඳ තියෙනවා අනාත්මයට ඉඳ. දැන් ස්පර්ශය අනිවාර්යයෙන්ම මේ වේදනාව දෙනවාමයි කියලා ගත්තොත් එතන අනිත්‍යත්වයකට ඉඩක් නැහැ අනාත්මයකට ඉඩක් නැහැ ආත්ම සංඥාවක් තියෙනවා. ඒ නිසා භාවනා කරන එක එකක්. ඒ භාවනා විතර ඥානෙ අප්‍රමාද වෙන එක එකක්. ඒ පිළිබඳව දක්වන ආකල්පය ඒ පිළිබඳව දක්වන දෘෂ්ටිය ආත්ම වෙනසක්. නිසා අපිට කවදාකවත් කියන්න බෑ. අපි නියම භාවනාවෙන් මේ දේ දැක්කට අපි නියම දෘෂ්ටියකින් මේක දැක ගන්න තරම් අපි පුහුණු වෙලා ඉන්නවා. ඉතින් මේ දෘෂ්ටි අපි ඊයේත් මතක් කරගත්ත විදිහට එන්නේ චිත්ත මට්ටමින් තමයි දෘෂ්ටි මට්ටමට. චිත්ත මට්ටමෙන් සංඥා මට්ටම. ඒ නිසා අපි නිතරම අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව ගැන අහලා තියෙනවා. ස්පර්ශයක් ආවම ඒක ඒකාන්තයෙන්ම සැපකට හෝ දුක්කට යවන ගතියක් නිත්‍ය ආත්මයට වැටේ. ඕනේ ස්පර්ශයක් සුබ වෙන්නත් පුළුවන් අසුබ වෙන්නත් පුළුවන් සුභාසුබ දෙක මැදට යන්නත් පුළුවන්. ඒ අර්ථකතනයේ සම්පූර්ණ අතරමැද ඉඩක්. නමුත් ඒ කවදාකවත් වේදනාව ස්පර්ශ පදනමකින් තොර වෙන්නේ නමුත් ස්පර්ශයෙන් වේදනාවට යන තැන අතරමැදි කොච්චර පටලැවෙනවද කොච්චර වර්ණ ගැන්වෙනවද කොච්චර සංකීර්ණ වෙනවද කියන එක පුද්ගලයාගේ තියෙන සම්‍යක් දෘෂ්ටික ප්‍රශ්නයක්. ඉතින් ඒකේ තෙන්න ගිහිලා ඒ ධර්ම කොටසෙත් ඉදිරිපත් වෙනවා කියන එක පුදුමාකාර යෝගයක්. කොච්චර භාවනා කරත් මේ ආස්වාසේ කොච්චර මුලට ගියා. ආසාරි ඉවරලා කොච්චර අගට යනකම් බලන් හිටියා. මේ ස්පර්ශ අනුව වේදන ඇති වෙන පොඩි ඉඩසක්. අපිට එතන විල් එක අපේ කැමැත්ත අපේ ස්වච්ඡන්දය විතර ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන හැඟීම ධර්මයේ ක්‍රියාත්මක වෙන්න ඉඩක් තියෙනවා කියන එක දෘෂ්ටි ඍජු වෙන්න ඉඩ තියෙනවා කියන එක සත්‍යධර්මයට අපිට එන්න පුළුවන් කියන එක සෑම ස්පර්ශයකම තියෙනවා. නමුත් අපි ඒ තරම්ම පුරුදු දුවන්නේ ඒ තරම්ම ඇබ්බැහිය දුවන්නේ ඒ තරම්ම අපි කියන්නේ දැන් කාලෙවත් නේ කියනවනම් ඇබ්බැහිය තමයි පාපය. ඇබ්බැහියක දුවන්නේ නිසා අපි හැමදාම අල්පගෙද මනසලා දැක්කොත් නම් හැදිරීම තමයි. ඒක වෙනස් කරන්න බෑ. යාපිට අර භාවනා කරන්න මේ මහත්ය හැමදාම කියනවා එනන්දම හැමදාම මෛත්‍රී භාවනා කරනවා. ඉතින් jig වාක්‍යයක් කියනවලු. හැමදාම කියනවලු සියලු සත්වයෝ සුවපත් වෙත්වා අල්ලපු කෙත්තේ කියර. හයියෙන්ම කියන. සම්පූර්ණ භාවනා ක්‍රම හැමදම කරන. ඒ වාක්‍යන කවදාකවත් අතාරින්නේ. මම නිදුක්කේ මා නිරෝගී මා සෝ මාගේ ඒකවත් සත්‍යෝ නිදුක්කේ මා නිදුක්කේ මා මෙන්න මාගේ බඳහත් සත්‍යෝ සුවපත් වෙත්වා නිදුක්කේ මහ වෙන වාගේ හතරෝ නිරුක්කත්තා නිරුක්කත්තා මහ වෙන සියලු සත්‍යෝ සෝපත්තා නිරුක්ක වෙනවා නිරුක්කත්තා ඔලොපකෙට හැටිරියද මොන්නම තාලකින්වත් ඒ වෙනස ඒ මිනිසයා මිනිසෙක් බව. ඒ මිනිසේ ක්‍රියාත්මක වෙන ධර්මතාවයක් මත බව. එතනක් තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කෙනෙක්. අවුරුදු ගණන් භාවනා කරලා ඒ වාක්‍යවත් අයින් කරනවා. ඒ නිසා මේ වාක්‍යය යන්නේ ඉස්සර වෙලා භාවනා කරන්නේ ඉස්සර වෙලා අපි තේරුම් ගන්න ඕනේ දිට්ඨිං ඡානපකම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනීජකේතං නැහි ජාති කප්පදෙය්‍යම් පුනේති. පටන් ගන්නකොට මේ දෘෂ්ටි හදාගෙන ගියේ නැත්තම් උච්චර භාවනා කරා. අන්න කාලයකට උච්චර වේදලා ගත්තත් එළිය තමයි පැහැිනවා පැහැ. ඒකේ මන්දි කියන දරක්කල් පැහැ. උච්චලා ගත්තත් හරියයි. මේ වගේ අපි ආසවංශය කියලා මේ දිනාපු කලේට අපි කොච්චර පින්කම් කරා කොච්චර පව්කම් කරා දෘෂ්ටිය මනසෝ මානසික ආරේ පරිධිහාවට යොමු වෙන තාක්කල් මේ කුරුදු ආසවයක කුරුසු පැහිල්ලක මේ තෙලිජක් වාටපත් වෙන එක විතරයි. මේකයි මේ සාර්ථක සාංශ මේ ජීවිත කරණයට නෙවෙයි මේ පරිත්‍යාග සර්වඥාන්සේ යටතේ ජීවිත පරිත්‍යාගයේ කැප වෙලා භාවනා කරන්න නැත්තේ. නමුත් භාවනා කළා මේ ප්‍රතිඵල නැත්තේ මොකෝ? අර දකින්න දේ නිර්වෘල් හිතකි. කලින් වර්ණ නොගැවෙන චිතකි. අලුත් හිතකි. නැවුම් හිතකින් බලන්න තරම් දෘෂ්ටියක් නැති වුණා. ගෙනියන්නට දෘෂ්ටියක් තියෙනවා නම් එනේන දියාර දෘෂ්ටිය තමයි තමයි. ඒ නිසා මේ ස්පර්ශ මට්ටමට යනකම් කියන්නේ රූපයක් දකින්නකොටම දකින්න බව මෙනෙහි කරගන්න බැරි වෙන තාක් අහනකොටම අහන බව මෙනෙහි කරගන්න බැරි වෙන තාක් ගන්ධ රස පහස එනකොටම වර්ණ ගැන්වෙන්නේ ඉස්සෙල්ලා ඒක මෙනෙහි කරගන්න බැරි තාක්කල් අපි මේ වහල් භාවයටපත් වෙනවා. ඒ නිසා කෑම කොච්චර හරියට දුන්නත් බුදුචාන් වහන්සේත් එක්කම චේතවනාරාම හිටියත් කොච්චර භවනා කරත් මෙන්න මෙතන අපිට අනිත්‍ය සංඥාව හෝ නිත්‍ය සංඥාව දෙක ඕනක පාවිච්චි කරන්න පුළුවන්. සුභ සංඥාව හෝ අසුභ සංඥාව කියන දෙකෙන් ඕනෙකට යන්න පුළුවන්. දුක්ඛ සංඥාව හෝ සුඛ සංඥාව කියන ඕනෙකට යන්න පුළුවන්. අනාත්ම සංඥාව හෝ ආත්ම සංඥාව කියන ඕනෙකට යන්න පුළුවන් බව තමයි manussත්වය. තින්සෙනෙකුට බැරි කප්පය. ඉතින් මේක අනිවාර්යයෙන්ම නිත්‍ය සංඥාට දුක්ඛ සංඥාට සුඛ සංඥාට ආත්ම සංඥාවට යන සංඥාගත වෙනවනම් ඒක කාලෙකින් එහෙම හිතක් බලන්නෙම නිත්‍ය හිතේ සුඛ හිතෙන් සුභ හිතෙන් ආත්ම හිතෙන් කොච්චර භාවනා කරත් අර පැහිච්ච මේ මන්දි කියන කලෙට එළිය ගන්නවා වගේ පැහෙන්න තමයි ඊට පස්සේ ඒක දෘෂ්ටි මට්ටමට ගියාට පස්සේ බුදුහාමුදුර පහරනවා පහක් එනිසා අපි හිතා ගන්න ඕනේ අපි ළඟ දැනට තියෙන මේ වගේ පැහැෙන කලයක් තමයි. ඒක ආසව තියෙන, මන්දි තියෙන. ඒ බව දැනගෙන මේක වෙනස් කරන්න පුළුවන් තරමට රත් කරගන්න. යකඩයක් පස්සෙන් ඉස්සලා මුතුවට රත් කරගන්න. රත් කරලා නිවෙන්න ඉස්සලා තරහ. අන්‍ය වගේ භාවනා කරගෙන කරගෙන යනකොට ආස්වාද ප්‍රසවාසයේ ගොරෝසු තැනින් පටන් ගන්නවත් බැරියක් ඉන්නවා. ගොරෝසු තැනින් පටන් අරගත්ත ඒක නෙවෙයි අවසාන. වදිනකොටම ආස්වාදයේ පටන් ගන්නකොටම එළඹ සිටි සියෙන් ඉඳගෙන ඊයේ දකින්න චිත්තක්ෂණයට කලින් ආස්වාද කරන්න බලන්න පටන් හරි ගන්න පුළුවන් නම් ඊට ක්‍රමයෙන් ඒක ගොරෝසු වෙලා කෙවිගෙන යනකොට වෙනදා වගේ පාව දෙන්නේ නැතුව ධිකටම බලන්න ස්පර්ශ අන්තිම කෙලවර දක්වා බලන්න පටන් අරගත්තොත් ඔන්න අපිට කියන්නේ සප්ප කාය පරිසංවේදී අසසිස්සාමීති සික්කති කිය ආස්වාද ප්‍රසවාස මුළුල්ලම දැනගන්න. මේ කොච්චර කෙරුවක් ප්‍රසවාසයට යනකොට ලොච්චිකා. ආස්වාදයෙන් කියන්නේ සතියකින් යන්න බෑ. මොකද ඒක ස්පර්ශයකයි. නැත්නම් සැක වෙන්න දෙයක් නැහැ. මොකද කම් කිව්වක් නැහැ පුතා. නමුත් ආසාවේ එනකොටම යාන්තම් එනකොටම පටන් අර ගන්න පුළුවන් වුණොත් ඒ ධර්මයට මේක සංවේදී වුණොත් අප්‍රමාදී වුණොත් සත්‍යමත් වුණොත් මේක නොදැක්ක වෙනදා නොදැක්ක තරම් මුලක් වෙනදා නොදැක්ක හැදෙන තරම් වෙනදා නොදැක්ක තරම් මේ නියපොත්තෙන් කඩන්න පුළුවන් තරම් ඇති කරගන්න. මෙන්න මේ විදිහට ගොරෝසු ආනාපානෙන් පටන් අරගෙන ධාන බලාන යනකොට ඒ ආනාපානේ ගොරෝසු වෙන චිත්තක්ෂණයට ඉස්සරලා සියුම් තැනක ඉඳලා ගොරෝසු වෙනවා. ඊගාදත් අදන ඒකත් ඉස්සලා චිත්තක්ෂණේ ඉතාම සියුම් තැනක ඉඳලා සියුම් තැනට ආවේ. සියුම් තැන ඉඳලා ගොරෝසු තැනට ආවේ කියලා මේ චිත්ත ප්‍රවෘත්තිය. ඉතාම සියුම් තැනක් අපස කර්ණයක තමයි ගොරෝසුමස්කාර. ඕනෙම සිද්ධියක ආරම්භය දැක්කනම් ඒ සිද්ධිය පිටවෙන අයිතිවාසිකමක් හැදගැස්ීමේ ශක්තියක් තියෙනවා. උදාහරණයක් විදිහට කියනවා නම් අපි මැටි පිටක් අරගෙන හොඳට පාගලා පාගලා තම්බලක් දාගෙන ඔය මැටි පිටින් අපි කලයක් අඹනවා කියලා හිතමු. කුඹලකට අරගෙච්චාම මේ සෙට් එක තියලා කලයක් අඹනවා. කලයක් අඹපුවාම කලයට හැඩයක් එනවා. ඒ පස්සේ ඒක කලයේ කියලා කියන්න පුළුවන්. කුත්තිය කුත්තිය. නමුත් ඒක තාම වැඩ ගන්න බෑ මොකද අමු නැට්ට. ඊට පස්සේ මේක වේලලා කල. කලුවට පස්සේ වුණත් ඕනනම් ආයෙ වතුර දාලා කලවම් කරොත් මැටි කරන්න පුළුවන්. නමුත් මේක පිච්චුවොත් ඊට පස්සේ ආයෙ මැටි කරන්න. ඊට පස්සේ කලේ අඹන්නත් බෑ. ඊට පස්සේ බිම වැටෙනවා කැ. අන්නේ වගේ තමයි චිත්ත ප්‍රවෘත්තිය පටන් ගන්නකොට තියෙන නැති මට්ටමේම අල්ලගත්තොත් කලයක් වෙනකොට ගුරුලෙත්වක් වුණා තමයි. මුට්ටියක් වුණා තමයි. ඕන දෙයක් හරව ගන්න පුළුවන්. නමුත් ඒක වේලුවාට පස්සේ අජෝත්තර මහන්සිච්චිට ආයෝ කපන්න ඕනේ නැහැ කියලා ඒක කරු කරා. පිච්චුවාට පස්සේ ඉච්ඡා උත්සාහ කරා. අන්නේ නිසා සංඥා මට්ටම අර මැටි පිටවා. චිත්ත මට්ටම කුරුලේට්ටුවක් හදලා වේලලා ගත්තා. දික්ටි මට්ටමකින් කියන්නේ පිච්චලා ගත්තා. ඉතින් අපි දැන් ඉන්නේ සංසාරේ කෙලෝරක් නැති කාලයකට. මේ විදිහට මේක මාමයිද මේක මාගේ මේක මගේ ආත්මය කියලාත් නිත්‍යය සුඛය සුභේ කියලාගත්ත ලොකු රටයකට ලොකු ප්‍රපංච ප්‍රවැහැරකින් ඉතින් අපි ඔය භාවනා කරන්නේ නැහැ ඒවත් අඩියටවත් ඒ වගේ මුලවත් දැක ගන්න බෑ අපි කරන්නේ හිජ්ජේ මුලට යන එන්නේ එන්නේ එන්නේ වෙන නොදැක්ක මුල පටන් ගන්නවා. රාගයක් ආව. රාගේ බහුල වෙනකොට කන බහල වෙනකොට ඒක පාන්නේ කරන්නේ. ඒ රාගේ එන මුල දැක්කා. අයිති ඉච්චරම වක්කත. ද්වේෂයත් ඒ. මෝහයත් ඒ. මොන් බුදු දනන් ගන්නේ නාම ධර්මත් එක්ක වැඩ කරන අමාරු නිසා මේ වායෝ කොට්ටප ධාතුව කියන ආස්වාද ප්‍රසවාස දෙකේ. ඉතාමත් මතුවෙන කොච්චම ඇති වෙන ආස්වාද ප්‍රසවාස දකින්නතේ ආස්වාද ප්‍රසාරයේ ලක්ෂ කියලා කෝටි වාරයක් භාවනා කරනකොට කරනකොට මේක නොදක්ක පැතිකඩ දක්නකොට තේනවා මේ මට්ටමේදී ආරම්භයක් අපිට තියෙනවා. කවුපව් වෙනකොට වැඩේ කොහොපව් වෙනවා. මේ පොත්ෙන් ගන්න මට්ටමින් කල්ලකට බැරි වුණොත් කවුද? මේක තමයි අප්‍රමාදයේ අර්ථය. ඉතින් මේ විදිහට මේ ස්පර්ශ ආහාර ස්පර්ශයෙන් දරගන්න පුළුවන් නම් අපි ළඟ තියෙන දැනුම වේදය ඕන වෙලාවක හද ගන්න පුළුවන්. ඉතින් යටින් එකක් තියෙනවා. සාකච්ඡා සඳහන් කරන මනෝ සංචේතනාව කියන්නේ. ඒක චේතනාවට වැඩි. ඒක ඊටත් වැඩි ගැඹුරට කියනවා. උදාහරණයක් වශයෙන් අපි ආනාපාන ක්‍රමී නැත්නම් ආනාපානට වාඩි වෙලා අපි භාවනා කරගෙන ඉන්නවා. භාවනා කරගෙන ඉන්නකොට අපිට තේරෙනවා සාමාන්‍ය පුරුදු යෝගාවචර කරන හිතම හිතවිලි වගේකුත් යකතියි. පරිසරයේ ශබ්ද වගේකුත් තියෙනවා. ටිකක් වෙලා ඉඳලා කයේ වේදනාවක් වටපිට දැනෙනවා. ඕනේ නම් ආනාපානෙ ඉඳපු. ඉතින් ඒකට කියනවා ඉතින් දක්ෂ පුළුවන් කරලා කියනවා යෝගාවචරයට බුදුරැ කියන්නේ ආනාපානෙ ඉඳ කියලා. නමුත් සමහර කාට එහෙම ආනාපානෙ ඉන්නකොට ඒකම බලපලා ඉන්න නිසා ඉඳපු ගමන් අපි නොදැනීම හිත ආනාපානෙ පාවා කියලා සද්දයකට යනවා. ගිය ගමන් මේ සත්‍ය අර්ථය ආපු දිහා අපේ ස්ථිති කුසත කියලා ඒක අලගේ මොළ ගිය අංගප්පක් කියන්නේ තේරෙන පටන් ගන්නකොට ආනාපානෙ ඉඳින් දුරවන් එකක්. අර සද්දයට හිත ගිහිලා ඒක හොඳ නාගක සුභ අසුභ ඉඳ පටන් ගන්නවා. එනතන අපිට වේදනාව තිබුණා. එතකම්ම තිබුණා නමුත් ඒක ගණන් ගත්තේ නැහැ. යම් වෙලාවක ආනාපානයකට කළ වේදනාව ඊට ගිය ගමන් සැපද දුක්ද වමින් දුක්ද තාකීට නැණි. හොඳට තේරෙන. ඒක ගමන් අපි වේදනාවට යටපත් වෙනවා. මෙන්න මේ සෑම තැනකදීම ආස්වාද ප්‍රසවාසයේ ඉන්නවද වේදනාවට යනවද කියන එක අනිවාර්යයෙන්ම චේතනාවේ තිබෙන දෙයක්. අපිට පේන්නේ නම් දෙන දෙයක්. නමුත් ඒක චේතනා චෛතසිකයක් නැතුව මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන හය ආපුවහම කොයි එකද ගන්නෙ කියන එක චේතනාවයි. ඊට පස්සේ තමයි ස්පර්ශය සහ මේ ස්පර්ශයේ ඉඳලා චේතනාවට වැටිලා තමයි අපි හැම වෙලාවෙම මේ සංඥා හය ලැබෙමින් පවතින. අපිට අවදියෙන් ඉන්න හැම වෙලාවෙම රූප පෙනෙමින් තියෙනවා, සත්‍ය ඇහෙමින් තියෙනවා, ගන්ධ රස පහස ධම්ම. ඉතින් කොයි එකද ගන්නෙ කියන එක චේතනාවේ සිදුවේ. ඒ අනුව තමයි ඒ වේදනාව පහළ වෙලා පුරුදු ගියා. ඒ නිසා චේතනා මට්ටම අවබෝධ කරගන්න නම් පුදුමාකාර එළඹ සිටියක් තියෙනවා. අපි තේරුම් ගන්න ආයතන හයක් මේ මිනිස්සයා කියලා කියන්නේ. ඒ ආයතන හයම වැඩ කොයි එකටද හිත යන්නේ කියන එක අපිට කියන්න පාන්නේ. රූපෙටද හිත යන්නේ, ශබ්දෙටද හිත යන්නේ, ගන්ධපත රසත්. ඒකෙන් භාවනා කරනකොට දෙක වහගෙන රූප වලට හිත යන්නේ නතර කරන්නේ. අතෝ කියන එක නතර කරන්නේ සංගරස බලන්න එපා කතා කරන්න එපා කයටම හිත තියාගන්න කියලා. ඒ වුණා ඒ කය ආනාපාන හිතින්ද මුළු කය පැතිරේ ඉඳාදි වශයෙන් පිටින් එන සද්ද ඒක කියලා පුරා කරස්සා දෙනවා. අන්නේ අවස්ථාවල් වල හිත කොයි එක කොයි වෙලාවෙ තෝරනවද කියන එක සම්පූර්ණ අංගය. ඒ අනුව තමයි චිත්ත විහිදුවා. ඉතින් අපිට පුළුවන් වුණත් යම් වෙලාවක මේ සෑම දෙයකටම මේ චේතනාව බලපානවා. චේතනා බල නොපාසිත වෙන දේවල් මේවයි චේතනා බල පාරසිත වෙන දේවල් මෙහෙමයි කියලා දැක ගන්න තරමට සතිමත් වෙන්න අපිට තේරෙන්න පටන් අරගනි ඒ චේතනා අපිට අවස්ථාව දීලා නෙවෙයි පහළ පුදුම විදියට මේ වෙනස් වෙන ගතියක් තියෙනවා ඒ විදිහට කියනගේ අනිත්‍යතාවයක් තියෙනවා උගාක් වෙලාට මේ චේතනා දුක පිස්සමයි පාන්නේ සංචේතනා දුකටමයි පාන්නේ ඒ මොකද පැවැත්ම නැති චේතනාවක් නැවත්තන්නේ. ඉතින් චේතනාපූර්වක කරන ඕනම දෙයක් කර්මපාටපත් වෙනවා, සංස්කාරපාටපත් වෙනවා. සර්වඥාතේ ශ්‍රී මුක දේශනාවෙන් මතක් කරනවා සබ්බේ සංඛාරා දුක්ඛා. මොනම චේතනාවකින් කියවත් දුක්ඛයි බව. ඉතින් චේතනාවට ඉද දුන්නට පස්සේ අපිට ඉඩක් නිසා අපිට මේක දැනගෙන අපේ මේ තියෙන වාල්කම්, අපේ තියෙන මේ දාස භාවය, අපේ තියෙන මේ කර්ම කෙලෙස් වලට තියෙන ඇබ්බැහිය දැනගෙන ඒක හිම්මයි. ඒකට අනුව තමයි යන්නේ කියලා ඒ චේතනා දකින මට්ටමට ඒක ගත්තොත් විතරක් අපිට දැනගන්න පුළුවන් වෙයි මේක ඇත්තටම දැක්කත් පාලනය කරන්න බෑ. දැක්කේ නැත්නම් පාලනය කරන්න පුළුවන් දෙයක් තියෙන ප්‍රශ්නයක්. දැක්කත් පාලනය කරන්න බැරි නිසා තමයි අනාත්මය. ඒක ලොකු සාන්තියක් එනවා. මේ දේවල් අපි අනුන් අපිට ඇත්තට කරනවත් නෙවෙයි යතන් චේතනාව වෙන දේවල් අපි මේවත් කරනවා නෙවෙයි. ඒක බලන අපි මෙච්චරම දුක් වෙන දේවල් කරන්නේ. මුත් චේතනාව ඉදිරියට යනකොට පස්සේ අපිට ඒක නැහැ. අවස්ථාවක්. අනේ ඉදාට තේරෙනවා ඒ ආහාර පිළිබඳව පානය කරලා ආහාර සුවසේ පානය කිරීමෙන් කයේ සෞඛ්‍ය ඇති කරගන්න කැමති නම් කවුද නොකරන්නේ. අපි නිෂ්පර්ශයේ හරියට දැනගෙන ස්පර්ශයන්ව වේදනාව ඇති කරගන්න පුළුවන්කම තියෙන කවුද නොකරන්නේ. ඒකම චේතනාව ඇති කරගන්න පුළුවන් නම් හරි පැත්තට කවුද චේතනාව නොකරන්නේ. මේක පානය කියන්නේ මේක ආන්දමත්තු කරන්න බෑ. මේක කිසිම අධිකාරී ශක්තියක් නැහැ. මේක අනාත්මයි. මේක පරතෝ මේක අනුන්ගේ දෙයක්. මේක ශුන්‍යතෝ මේක හිස් දෙයක්. මේක තුච්ච දෙයක්. මේක අනාත්ම දෙයක් කියලා. ඒ ආහාරයේ සමුදය. බැහැගෙන බැහැගෙන බැහැගෙන අඩියට යනකොට යන්න යන්න යන්න යන්න යන්න අපි මේ හදාගෙන තියෙන නිත්‍ය සුඛ සුභ ආත්ම කියන වීදුරුගේ කුඩු කුඩු කුඩු කුඩු වෙලා කොයි කොණෙන් බැස්සත් මේක අනිත්‍යමයි දුක්ඛමයි අනාත්මයි ඒ දවසක් මට මතකයි ඒක යෝගී භාෂාවෙන් කියවිච්ච හැටි මම සුබදරාමිට යනකොට යක්තිගේ රාහුල් ස්වාමීන් වහන්සේ නම් කිව්ලා සක්මන් කර ආ එන්න මහත්තයා කතා කරන්න නම් ඉතින් කාමයේ කරනවා කියන මම මේ සක්මන් කරන ගමන් කල්පනා කරේ මාත්‍ය. මේ මුළු සංසාරෙම බලපෙට්ටක් වගේ. මේකේ මුල හොඳයි මැද නරකයි කියලා ගන්න දෙයක් නැහැ. මඩේ හොඳයි පිටු නරකයි කියලා පෙත්තරලා ගන්න දෙයක් නැහැ. හති කොන නිකම්ම නිකම් බලදෙන්න. දිගටම ගිහිල්ලා පැය කාලක් විතර මට කිච්ච හිතේ අපි ඒ කායිම මේ තරුණ වයසේදී මේක කවුත් වේ වයසට දෙනවා. නැති වයසට ආපුවාම දෙන්නම් වැඩි කියලා. ඔන්න ඒකට ඇවිල්ලා ගියාට පස්සේ නෑ නෑ මෝරච්ච වයසට නෝ මේක පවුලක් පන්තලක්. ඒකයි ඉතින් සාරකම් මම හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරනවා කියලා. වයසට එනකම් බලන්න. අනේ වයසට ආපුවාම ඒත් පස්සේ එතන මොකක් හරි රස්සාවකට යන්න. එම්බියා විභාගයක් කරන්න පහඩම් කරනකම් දුම්ම උනන්දුවක පුදුම විභාගය පිළිබඳව පුදුම කරුවයක් තියෙනවා. පාස් වුණාට පස්සේ අයියෝ ඔකද කියලා. එන්කම ඒ කනබන් අපේ පොඩි එකෙක් හරි දරුවෙක් හරි පහේ පන්ති විභාග පාස් කරන මහාන් වෙලා උදේරයි මහාන් වෙලා දකින්නත් හේතෙන මොකද අයියෝ මේකත් අහන් පහේ පන්ති. අපි පහේ පන්තිට කරනකොට මොන්න තරම් ලොකු දෙයක්ද ඒක මේ දැන් කරන විශ්වවිද්‍යාලයට වැඩිය ලොකු දෙයක්. නමුත් ඒක පෙන්නට වශයෙන් මොකද වෙන්නේ? මොකක් හදන්නේ? ඒක නිසා ඕනෙම දෙයක ඒ කට්ටට ළඟා වෙනකන් තමයි ඒක සිද්ධ වෙන්නේ. එතෙන්ද යනකන් තමයි ඒක නම්බුකාරකම් කියේ. ගියාට පස්සේ ඉදේට හෙළන කෙලපිරක් තරම. වමනයක් තරමට මොනද දැක්කට. ඉතින් හොඳට මේක බලන්න. අපි කියන ආහාරය තුලින් බලුවත්, ස්පර්ශය තුලින් බලුවත්, චේතනා තුලින් බලුවත්, අපිට තියෙනවා මොකද්ද ඒක ඉතාමත්ම ආරම්භක තැනට ගියොත් මේක හසුරා ගැනීමේ ශක්තියක් තියෙනවා. අපි පමණින් ඒ ශක්තිය අපෙන් ගිලිහිලා අපි ඒකට දාස් භාවයට පත් වුණාට පස්සේ අපි ටිකටම බරාගෙන ගොනෙක් වගේ මේ සංසාර ගමනේ පරාදිනයි. සර්වඥාන්සේ ඒ මුලට ගෙන යාම තමයි මේ ආහාර මාර්ගයේ පෙන්නලා දීලා තියෙන්නේ. චේතනාවකින් තොරව මේවා වෙන්නේ නැහැ. ඒ ස්පර්ශය වගේම මේ නාම නැත්නම් කාම ලෝකය, රූප ලෝක, අරූප ලෝක කියන මේ භව ඒකාන්තයෙන් අපි තෝරලා ගන්න. ඒක නම් අපි සම්පූර්ණ කරගන්න අපිට ධ්‍යාන භාවනා කරලා රූප ලෝකයට යන්න. නැත්නම් අරූප ලෝකයට යන්න. ඒ චේතනාවල තියෙන විශිෂ්ටත්වය. හැබැයි මුලට යන්න. ඒ කොච්චර කෙරුවත් කාම ලෝකෙවත් රූප ලෝකෙවත් අරූප ලෝකෙවත් මේ කොන තියෙන අනිත්‍යත්වයමයි දුකමයි අනාත්මයමයි කියලා තේරුම් ගත්ත දවසට ඒක තේරෙනවා දැන් මේ කාම ලෝකයේ ඒ සමාජ තත්ත්ව, ලාභ, කීර්ති, ප්‍රශංසා ලබන ලෝකයක් තිබාම මේ වන හැම එකක්ම මහා නාස්තික විනාශකාරී මොන්නම ප්‍රගතියක්වත් වෙන්න නැති මහා දුක එළවන එකක් වගේ තමයි තියෙන්නේ. එයි මේ ලෝකේ දවස පුරාම මහන්සි වෙනවා මේව හම්බ කරගන්න. බණ අහනකොට කියනවා මේක නිකන් බලවෙට්ටක් වගේ. ඉතින් ගම්ම හැප්පිලක් නැතර තියෙන්නේ. සරුවත් නැති කියනවා මහන්නේ ඇත්ත වශයෙන්ම මේ දුක නම් දුකම තමයි. ඒක මම නෑ කියන්නේ නැහැ. නමුත් මේක අවබෝධ කරනා විතර සැපයක් මනුෂ්‍ය ජීවිතේ. මේක මට කාරණය කරගන්න බැරි අනාත්ම තත්ත්වය. ඒ විදිහටම අවබෝධ කරනා විතර සැපයක්. මේ අසුබය බව. සුබය ගැන ඔච්චර උත්සාහ කරත් මේක අසුබය බව. ඇත්ත වශයෙන් ప్రత్యක්ෂ වශයෙන් දකින්න විතර සුබයක් මොකද ලෝකේ. මේ සැප දුකෙන් අපි සැප හොයන්න යන්න හදනවා. නමුත් ලැබෙන හරියක් ලැබෙන දුකමයි. අන්නේ දුක සත්‍යක් බව අවබෝධ කර තරම් සුඛයක් ලෝකේ නැහැ. මේ ලෝකේ අනන්ත වෙනස් වෙනකක් තියෙනවා. අනිත්‍යයක් අන්නේ අනිත්‍යත්වයේ අස්පනා අපිට දකින්න විතර නිත්‍ය සාන්ත සුඛයක් ලෝකේ. ඉතින් ඉතින්ද යන කම්ම මේක අනිත්‍යයි දුකයි තමයි අනාත්මයි තමයි මේක තමයි. ඒක අවබෝධ කරලා පස්සේ තේනවා සරුවචනාන්ති මේක කියන්න පෙළඹුණාට ස්තුතියක්. මේ සංවේදනය කරන්න බැරි මේ පණිවිඩය දෙන්න පෙළඹුණාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වෙන්න ඒක නිසාම අපේ සාහිත්‍ය පොත්වල සඳහන් කර දෙන සර්වඥන්ගේ සරණ පාඨයන් ලැබුවට පස්සේ පන්න නොකියන්න තීන්දුව කරයි කියලා. මොකද කාටද කියන්නේ? මෙච්චර උනේ කාම ලෝකෙ පිටිපස්සේ අභාගන යන. එකිනෙකාට විදිශා කර. එකිනෙකාට අසුරුකම් කරන ලෝකෙක මේ ඔක්කොම ළමා වැඩක් නේ. ඔක්කොම අනිච්චක් දුකක් කියලා කිව්වට කවුද පිළිගන්නේ? කොටින්ම සරුවත්යන් වහන්සේ ශාක්‍ය ජනපදයට ගියා. කිසිම කෙනෙක් ලෑස්ති උනේ නැහැ බුදුන් වහන්සේ කියලා. මේ තමන්ගේ නෑදෑයෙක්. රාජ්‍ය ජනපදයේ හිටපු ඔක්කොම වැඩි හිටියෝ පැත්තකට වෙලා පොඩි කට්ටිය විතරක් ඉස්සරහට ගන්නවා. ඒ කටියට වැඳ හැකින් වැඩි හිටිකම මොකක්ද වඳින්න වෙයි කියලා කියන සුදු සභාව. ඇසේ සර්වත් මහන්සිය හිට වුණා පොකුරු ඇසක් වතා. අසල කිව්වා මේ පොකුරු ඇසක් වටිනවා කැමති කෙනෙක් අධිෂ්ඨාන කරන්න ඕනක් වෙන්න පුළුවන් කැමති කෙනෙක් අධිෂ්ඨාන කරන්න ඕනක් නොතිබෙන්න පුළුවන් කියලා ඉර්ධිපාත්‍යරේ පාණ්ඩ සිද්ධ වුණා මම බුදු නයි කියලා දෙන්න. ඒ තරම්ම මේ පණිවිඩයේ තියෙන වෙනස. දකින්ද අවශ්‍ය කරන සතියේ සමාධියේ තියෙන එකස. මුලට අදින ගතිය කියලා බලනකොට ඒක සත්‍යධර්මයේ තියෙන මේ නෛර්යානික ස්වરૂපය පුතුමාකාර අහම්බයක් කියේ. තර්කෙන් කවදාවත් බෑ. තර්කේ නැතුවත් බෑ. ඒ වගේම මමයා මම මේ සිල් රකින්නේ මම මේ සමාධි භාවනා කරන්නේ අපේ විපස්සනා කරන්න නැතුවත් බෑ. හැබැයි මම යත් එක්ක ගමන කෙලවර කරගත්තා. ඒ නිසා මේකට පෙළඹෙන්නෙම මේ ධර්ම රසය ලබන්නෙම ඒ එළඹිච්ච පෙළඹිච්ච අත්තු විතර. අනිත් අත්තු නොවුනට කවදාකවත් පහත්ය. එයාකම මෝඩය කියලා හිතන්නේ. ඒක කවදාකවත් ධර්මයේ ගෞරවයේ ධර්ම ගැඹුර ගන්න කෙනෙකුට කියන්නේ. අපිත් මෙහෙමනේ ගත කළේ. අපි සංසාරේ අනෝරාග සංතාපේ අපි මෙතෙක් මෙහෙම නියම අරුවත්නාසි කියනවා මම උඹලා මෙන්ම මමත් මේ සම්‍යක් දෘෂ්ටිය පහළ වෙන තාක් අනන්ත සංසාරේ කොච්චර දෝ එකම විදියට දුක් මේ සම්‍යක් දෘෂ්ටි පහළ වුණාට පස්සේ මේ ලෝකේ හැදී වෙනස් ඊට පස්සේ කරන භාවනාව වටිනාකම් ඊට පස්සේ නිකන් නූලකට මම ලබනවා වගේ අත්දැකීම එකතුවක් වෙන පටන් ගන්නවා ඒක නිසා හැමතැනදී මේ වත්පත්යන් කන්නේ ප්‍රකාශ කරලා කියනවා ආදි මේව විසෝදේහි කුසලේ පුදම්මි පතමච්ච පික්කවේ ආදි දික්ඛින්ච උචුකා ශීලයෙන් පරිසුද්ධා මහන්නේ මුල පිරිසුදු කරපල්ලා කුසල ධර්මයේ මුල පිරිසුදු කරපල්ලා මොකද්ද මහන්නේ කුසලේ මුල දික්ඛිච උචුකා විදිතීත්‍යයක් ඇති කරගන්න මෙස සීලය සම්පූර්ණ කරගන්න මේ දෘෂ්ටි ඍජු කරගන්න නැතුව අපි කොච්චර කතනවා කොච්චර කෙරුවක් අර වෙහිච්ච කලේ රාතුම කලයකට අලුත් දෙලිජාවක් කරනවා එහෙම බලන්න. ඒ නිසා මේ චේතනාව ඒක සාමාන්‍ය අභිධර්මයේ උගන්වන්නේ අසංකාරික සසංකාරික බේද. සසංකාරික කියලා කියන්නේ කාගරි පෙළඹීමක් චේතනා කරගෙන ඇතුව. අසංස්කාරික කියලා කියන්නේ ඉබේ කරන. ඔය දෙක අල්ලනවා කියන්නේ. අපි දවසක කරන වැඩවල කොච්චරක් හිතලා චේතනාපූර්වක කරනවද කොච්චරක් අපිට සිද්ධ වෙනවද කියන එක හරිම අමාරු තේරුම් අරගන්න අඩු ගානේ මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක වගේ එකක් කරන්න ඒකට සතිය පිළිතුරට පස්සේ විතරයි තේරුම් ගන්න ඕනේ මම හුස්ම ගන්නවද ගැනෙනවද සමහරවිට ආනාපානට ගියාම හුස්ම ආයාසයෙන් ගන්න එක මොන තරම්ම නැතද වෙනදා ෂෝක් එකට හුස්ම ගන්න භාවනා කරන්න ගියාම සයි පිපිට වගේ හොස් හොස් හොස් හොස් ගාලා දිනවා වුමනා කරවන්න නැත කරා වෙන දෙයක් නැහැ ඒකට කරන් දෙන හරි ඒ ආයාස කරනකොට ඉලෙකක් මත වෙනවා ඔව් එහෙනම් ඉතින් තේරෙනවානේ කිසි එකක්මක් නැත්තම් ඕහොමම කරගෙන යන්න. කරන කරන යනකොට අපි චේතනාව නැත. ඒ තරම් මේ මූලික ශක්ති වෙන චේතනාවක් අපි ආඳුම්පත්තු කරන්නත් බෑ. අපිට ඕන විදිහට පවතින්නේ නැහැ. මේ චේතනාව කරන තා කර්ම රස කරන හේරම කර්ම දුක නිසා පිට. කුසල කර්මත් දුක නිසා පිටන්නේ. අකුසල කර්මත් දුක නිසා පිටන්නේ. සැප දුක මැද තියෙන කර්මත් දුක නිසා පිටන්නේ. මෙන්න මේක ඒ ඇති වෙන මුලදී දැකගත්තු විතරක් අපිට තේරෙන්න පටන් අර ගන්නවා මේක පාලන ශක්තිය. මේක ඇති කිරීමේ මුල අර කුඹලගේ වැඩි ටික පුච්චන්න ඉස්සල්ලා අල්ලා ගන්නවා වගේ මුලට ඇදීම තමයි අපි මේ සංස්කාරය කරන්නේ. ඒ නිසා මේ ආහාරය පිළිබඳව ආහාරංච පජානාති සමුදය ආහාර සමුදයංච පජානාති ආහාර නිරෝධංච පජානාති ආහාර නිරෝධ කාමී පටිපදං පජානාති කියලා මේ ජීවිතයක් පැවැත්වීමේදී අවශ්‍ය කරන අංග. ඒ කියන්නේ මේ අපිට යම් යම් ආකාරයෙන් ස්විච් බෝඩ් එක අල්ලා ගන්න පුළුවන්. කන්ට්‍රෝලින් පැනල් එක අල්ලා ගන්න පුළුවන් තැන් හතරක් මේ සුවත් මේ සාරිපුත්‍රයන් සඳහන්. අවසාන වශයෙන් සඳහන් කරනවා විඥාන. විඥාන ආකාරයේ මේක සම්බන්ධයෙන් කියනවා මහායාන නිකායක් ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා විඤ්ඤාප්ති මාත්‍රතා සිද්ධි කියලා. ඒකට එක අංශකට පර වෙලා නැත්නම් අන්තකාමයක් කියලා වගේ තමයි තේරවාදී <coughs> අදහසෙන් තේරෙන්නේ විස්තර කරන්නේ ඒකෙදි කියනවා මේ මුළු ලෝකෙම විඥානය විසින් මවන්නත ලෝකයක් විඥානය විසින් මවන්නත විඤ්ඤාත්තියක් කියලා <coughs> ප්‍රඥාවෙන් මවන දේවල් වලට පඤ්ඤාත්ති කියලා විඥානයෙන් විසින් මවන්නත විඤ්ඤාත්ති කියලා මුළු ලෝකෙම විඤ්ඤාත්ති මාත්‍රකාරයක් වගේ එනිසා අපි සතුටු එකක් ඇති වුණාට පස්සේ අපිට මුළු ලෝකෙම සතුටට පිට. අපිට කනගාටු එකක් ඇති වුණාට පස්සේ අපිට ලෝකේ කනගාටුයි. අපේ හිත ප්‍රගතිශීලී වෙනකොට අපිට ලෝකේ පේන ප්‍රගතිශීලී අපිට හොඳ මේ අමුද්‍රව්‍ය අපේ හිත පශ්චාත්තාප වුණාට පස්සේ මුළු ලෝකෙම අපිව <clears throat> බාධා කරන දෙයක් වගේ පේනවා. ඒ නිසා දැන් මේක මට මතකයි නාටක දිවසක් කියලා තිබුණා. විහාරයේ යෝගෝ දෙයක් වුණා. And so what you see that you are. නිසා මේ විඥාණය මේ ලෝකය මවනවා කියන එක නැත්නම් විඥාන විසින් මවන ලද ලෝකයක් ඔබට පේන්නේ කියලා කියන දෙන්නන්ට ඒ දර්ශනය පැත්තෙන් කියන්නේ විඥාණයට කවදාකවත් විඥානේ බලන්න බෑ. විඥානේ බලන්නේ විඥාන විසින් මවන ලද හොල්මන් ටික. වෙන විදිහට කියනවා අපේ ඇහැට කවදාකවත් අපේ ඇහැ බලන්න. අපේ ඇහැට මුළු ලෝකෙම බලන්න පුළුවන්. අපිට ඇහැ බලන්න නම් පිළිමිඟුවක් තමයි බලන්න. අපිට ඉන්නේ කන්නාඩියක. වතුරකටකට එන්නේ බිල බලන්න. ඒ වගේ තමයි විඤ්ඤාප්තිය විඥානයේ විසින් මවන්නලද දේ දැනගැනීම විතරයි අපිට විඥානෙට යන්නේ. ඒක නිසා නාම රූපච්ඡ විඥාන විඥානපච්ඡ නාම රූපං කියන එක මොනම තාලකින් තර්කකින් හෝ සුතමේ නාන්කින් හෝ අල්ලන්න බැරි බව මේ ප්‍රධාන සූත්‍රයෙන් කරවත්තන් සඳහන් කරනවා. මේ මතුවෙන දේවල් වලට නම් වනම් දීගෙන ඒකේට විඤ්ඤාප්ති හැඩතල ඔක්කොම ඒ ඒ කෙනාගේ විඥානය අනුව සිදුවෙන දෙයක්. ඒක දැන් ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල හොඳට පෙන්ලා දීලා තියෙනවා. යම් කෙනෙක්ගේ සවිඥානික ඇහක් ඒ ආලෝක තරංගයට ශක්ති තරංගයට වදිනතේ ඒක ආලෝකයක් වඩපත් වෙන්නේ නැහැ. ඇහක් වැදුනට පස්සේ තමයි ශක්තිය ආලෝකයක් වඩපත් වෙන්නේ. ඒක සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා යේන යේනහි මඤ්ඤන්ති කතෝතං හෝති අඤ්ඤා අපි යමක් යමක් පිළිබඳව මඤ්ඤණා කරොත් දැන් මිත්‍යා දෘෂ්ටියකින් වැරදි තණ්හාවකින් මානසික දෘෂ්ටිය බැලුවොත් ඒක අන්ධයක් වඩපත් වෙනවා. ඒකේ ස්වභාවය පෙරලයි. ශක්තියක් දෙයක් වඩපත් ශක්තිය සහ දේ අතර තියෙන විදිහ ශක්තියකට හැරයක් ආකාරයක් නැහැ. ඒක සාප බලයි. ඕන තැනක තියෙන සුභාසුබ නැහැ. දෙයක් බවට පත්වෙච්ච ගමන් ඒකට හැඩයක් ආකාරයක් සුභයක් අසුභයක් එනවා. ඒ ශක්ති දෙයක් බවට පත් වෙන්නේ අවිඥානික නැත්නම් විඥානයේ ගැටීමකින් කියන එක සර්වඥාන්සේ දේශනා කරේ ඔය වුරුදු 2005 ගානකට ඉස්සර. දැන් මේ විද්‍යා භෞතික විද්‍යාවෙන් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඔතෙන්ට ආවට පස්සේ මෙතෙක් කරගෙන ආපු භෞතික විද්‍යාත්මක නියමන ප්‍රමේය ඔක්කොම අලුතෙන් අර්ථකථන කරලා. ඒක පිළිබඳව විස්තර හොයන්න උදාහරණ පොත් මිස ඒ සියරි කොප්පු කරන්න බෑ. දකින්න දේ නැහැ කියන්න බෑ. නිරීක්ෂණ 100 100ක් ඒකවල දාන්න. නමුත් බෞද්ධාගම්පත්වල විතරයි කතා කරලා තියෙන්නේ මේ ගේමින් මම පිටකෝ කම්මෝතියක්. ඒ මඤ්ඤණා කරංගන යමක් අන්ධයක් වාට පෙරලෙන්න නම් කෙලස් තියෙන්නම විඥානයක් තියෙන්න. නික්ලේශී කෙනෙක් කවමදාකවත් තියෙන දෙයක් අන්ධයක් වාටපත් කරන්නේ ඒක ඇති හැටිම. යථාභූත ඥාන දර්ශනය වෙනවයි කියලා කියන්නේ මඤ්ඤණා කරන්නේ නැහැ. තියෙන තියෙන දේ හැටියට දැක ගන්න. ඉතින් අපි මේ සතියෙමුත් සතිය අර්ථකථන කරනකොට විපස්සනා අර්ථකථන කරනකොට අපි කියන්නේ අපි මේ සම්පූර්ණ ප්‍රයත්න යන්නේ මොකටද? ඇත්ත ඇති හැටියෙන් දකින්න. ඇත්ත ඇති හැටියෙන් දකින්න නම් දේවල් හැඩගස්සන ගතිය. දේවල් වලට වෙස් ගන්නන ගතිය. දේවල් මත් කරන ගතිය අපි ළඟ තියෙන සනාතන ඇබ්බැහියක් බව. මූලිකව තේරුම් ගන්න වෙනවා. හැබැයි ඒ ඇබ්බැහියත් අනිත්‍ය බව. ඒ ඇබ්බැහිය දුක බව. ඒ ඇත්තයිය අනාත්ම බව තේරුම් ගන්න ඒ ඇත්තයි වැඩ කරන තැනටම ගිහිල්ලා විඥානය කියන තැනට යනකම්ම විඥානයේ තිබුණොත් විතරයි මේ ලෝක නාම රූප දෙකට කතා කරන්නේ. විඥානයේ නොතිබුණොත් නම් ශක්තිය. රූප ධර්ම ශක්තිය, නාම ධර්ම ශක්තිය. ඒ ශක්ති නාම රූප බවට කඩාගෙන ඒ දෙක වෙන් කිරීමේ පරමාධිපතිය. එහෙමත් නැත්නම් ඒක විනිශ්චයකාරත්ව ශ්‍රේෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරත්ව විඥානය ගන්නෙ මේ ශක්ති නාම රූප වාගේ වැඩි වෙනවා. ඒ තුලින් තමයි මේ විකටෝම අපි ප්‍රපංච කරනවා. මේක සංනාවකින් දෘෂ්ටි වශයෙන් මාන වශයෙන් ගැන සිටුවේ. ඉතින් ඒක හරිම අමාරුම. ඒ විඥාණය කරන වැඩපිළිවෙල අදාහ ගන්න අමාරුයි විඥාණයට බෑ. හොරාගේ අම්මගේ පේන ඇහුවට කවදාත් පිටාගෙන නම් කියන්නේ නැහැ හොරා. ඒක විඥාණය විසින් මවන්නත් මේ ලෝකයේ තියෙන වායාවක් බව, තියෙන බොරුවක් බව, තියෙන දුකක් බව, තියෙන අනාත්ම අනිත්‍යක් බව විඥානයේ තේරුම් ගන්න කැමති නැහැ. අන්තිම චිත්තක්ෂණ යනකම් අයිතිවාසිකම් පිළිබඳ විඥානයේ රටක්. ඉතින් අපි මේ කල්පනා කරනවා කියන්නේ හිතට යමක් දානවායි කියලා කියන්නේ මේ විඥාණයට අඩු අතර දෙන්න. ඒ විපස්සනා කියන්නේ කිසිම දෙයක් දාන්න එපා. කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නත් එපා. ඇති හැටි බලාගෙන ඉන්න. මගේ නෙවෙයි වාගේ. මුලමදාක බලන ස්වරූපේ. අමා වෙන්නේ නැතුව සතියෙන් යුක්තව එනකොට එනකොට මේ විඥානේ මායාකාරීත්වය නැති වෙන්නේ නමුත් මායාකාරීත්වයේ තියෙන අර මායා ගතිය නැත්නම් අපිට ලක් වෙන ගතිය පොඩ්ඩක් උරස් වෙන්න පටන් අනේ එතකොට විතරක් බොහෝ කල් භාවනා කිරීමෙන් තමයි ඇති ඇති කියන්නේ මොකක්ද අන්ත දෙකට නොවැටි නැදපාවත කියලා කියන්නේ මොකක්ද සංයප්තිය කියන්නේ මොකක්ද කියන්නේ කවදාකවත් අපි හිතන්නේ නැහැ අපි හිතන්නේ මේ විඥාන විදිහකට මවලා දෙන ලද මොකද්ද ඇත්තටම අර මොකද සබ්බදම්ම මූලපරියාය සූත්‍රයේ දරුවචන සඳහන් කරනවා අපි මේ නිවන කියලා බලාපොරොත්තු වෙන එකක් උතු විඥානීය මාත්‍රාවක් තමයි. මොකද අපි මේ නිවන ගැන හිතන්නේ කෙලෙස්යි කියන්නේ. නිවනට ගිය දවසේ මේ හිතන දේ හම්බුනේ. අනිවාර්යෙන්ම ඊටදී වෙනස් දෙයක් නෙවෙයි. ඒ වගේ තමයි මොන දේට වුණත් ලං වෙනකොට අපි අර හිතානගේ සීලාවෙන් ඒ නිසා මේ නාම රූප දෙකට කැඩිච්ච ලෝකේ, ව්‍යාකරණ ලෝකේ, භාෂාවට අනුව ලෝකේ, සංවේදනය අනුව ලෝකේ ඒකාන්තම විඥානයේ විසින් විඥානයේ අධිපත්‍ය පවතී. ඒක දැනගන්න එක විතරයි මෙතන ඒ විඥානය අනිත්‍ය බව. එවැනි මහා අධිපත්‍යයක් තියෙන විඥානයක් දුක බව. ඒකත් අනාත්ම බව පිළිගැනීම තමයි සම්පූර්ණ කියන්නේ. ඒ නිසා මෙතනදී කරුවත්නාංශේ සමාවෙන්නේ සාහිත්‍ය ගානාංශේ දුක් කුසලිය අකුසල මූලයේ කුසලයේ කුසල මූලයේ කියන වෙනුවට ආහාර හතර දිගේ විස්තර කරන විස්තර කරන ගිහිල්ලා මේ ආහාර දන්නවනම් ආහාරයේ හේතුව දන්නවනම් ඒ ආහාරයෙන් වෙන්වීම එතන කියන්නේ විඥාණයෙන් වෙන්. ඒකට කියන්නේ අනිදස්සන විඥාණයට යෑම කියලා. එතන ගියාම චේතනාවෙත් චේතනා තියෙන තා කර්ම රැස් වෙනවනම් ඕනම කර්මයක් අනිත්‍ය දුකට හේතු වෙනවනම් අචේතනික தත්ත්වයට යෑම තමයි නිවන කියන්නේ. ස්පර්ශයේදී ඒ වේදනාවල සැප දුක හොයන තාක් අපි අන්ත දෙකට වැටෙන නිසා අදුක්කම සුඛ වේදනාවති කියෑමෙන් තමයි අපි නිවන හම්බෙන්නේ. මේ කයෙත් පවතිනා වූ මේ අතරමහා ධාතු සියල්ල බාහිරේ වයි ඇතුලේ වයි සමානයි. ඔක්කොගෙම තියෙන්නේ අපි පහළ වුණත් නැතත් මේක පවතින චිත්ත ධර්මය. න්‍යායක්, හේතු න්‍යායක් කියලා දැනගත්ත පස්සේ මෙව්වා විශේෂයි මෙව්වාගෙන් සැලෙන් අප්‍රාප්තිය පුළුවන්. මෙතු මේ ආහනය කරන්න පුළුවන් ශක්තියක් අපිට එනවා කියලා කියන්නේ. පාලනය කරගන්න බැරි බව සාධාරණව දැක ගන්න. නිසා ආහාරය දැනගැනීම ආහාරයේ හේතු දැනගැනීම ආහාරයෙන් වෙන්වීම දැනගැනීම දෙකේ මාර්ගය දැනගැනීම සම්‍යක් උච්චක් පහළ වෙන කර ගන්න පුළුවන් කියන එකයි මේ පරිච්ඡේදය සාකච්ඡාවේ සඳහන් කරන්නේ. ඒක තේරුම් කරගන්න ලේසිම ක්‍රමය තමයි අර ගොරෝසු ආහාරය. කබලීකාර ආහාරයට සම්බන්ධයෙන් කියනවා වූ තෘෂ්ණා ආදී ධර්ම තේරුම් ගත්තොත් ඒකෙන් වෙන්වීම ආහාරය මාත්‍රව දැනගැනීම නිවන් මාර්ගයට හේතු වෙනවා. ආර්ය අෂ්ටාංගික එක තමයි මේම මාත්‍රා ගැටෙනවා වගේ ස්පර්ශයක් චේතනාවක් විඥානයක් මොකක්ද කියලා තේරෙන්නේ ඉඳන් දැක්කට පස්සේ. එකකන් අපි දෘෂ්ටි වශයෙන් මේකමයි හරි අරක වැරදි කියන මතවාදී වෙන්නේ නැතුව විවෘතව ගමන් කරන්න පුළුවන්කමත් සතියේ තියෙන වටිනා ගුණයක් විපස්සනා ගුණයක්. ඉතින් මේ ධර්ම කොටස තමයි දැක්කේ මොනින්ද බලපගෙන ශක්ති ප්‍රමාණය මේ විහිං ඇති කරගන්න අවුල් ඇති කරගන්න නැතුව යථා භූත ඥානය ඇති හැටි දැක්කන්නේ මේ ශක්තිය දිව දනාතම් පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නිමිත් කර්ම දේශනාව මම කරන බලාපොරොත්තු වෙන සිද්ධාතම සනසිමුදා වේවා නැත්නම් දැන් වෙලාව නම් මේට කාලයි ඒක න අපි ඇත්තටම බයිකුත් විනාඩි 10ට කාලයි ඒ කාලය තුළම කියන්න තරම් ගමන් තියෙනවා ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා මම සම්ප්‍රදාන කෙරෙන්නේ. සභාවෙන් ප්‍රශ්නයක් නැත්නම් සභාවට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි. රනිල් මහත්තයා ඉන්නවා පිට එක්ක අද බණහන්දයිලා. රනිල් මහත්තයාගේ පොතක ලියලා තියෙනවා මේ ඈත භෞතික විද්‍යාවේ සොයා ගන්නාලාගේ ඉතාම ගැඹුරු ධර්ම තේරුම් ගන්න අදුම ගානේ අපි හිතේ නමක් නාගයි. පූරංගම සූත්‍රේ නැතුව අද විද්‍යාඥයන්ට බැරි වෙලා තියෙනවා. ප්‍රශ්න පෞද්ගලිකේම මේ ත්‍රිපිටකය පෙරලා සූරංගම සූත්‍රය. පස්සේ වංගපතේ මාත්‍යගේ ගෝලයක් මත දවසක් අපේනක් වයික මහායාන සූත්‍රයක්. ඒක අපේ සූත්‍ර පිටකේ නෑ. නමුත් මට තාම බැරි වුණා මේ මාත්‍ය කියන පොයින්ට් එක මොකක්ද කියලා දැනගන්න මම තාම ආදරෙන් ඉල්ලා හිටනවා මට පුළුවන් නම් ඉන්න පිළිසෙ මට්ටමට මොකද්ද සූරංගම සූත්‍රය කියන්නේ අද තේමාව මොකක්ද කොතනද භෞතික විද්‍යාව හිර වෙලා තියෙන කන කියන එක පොඩ්ඩක් අපිට විස්තර කර දෙන්න පුළුවන් නම් දැන් අවුරුදු 11කට ඉස්සෙල්ලා ඒ කියන්නේ 1997 දී ඊට වැඩගත් විද්‍යාත්මක සොයාගැනීමක් කෙරුණා. ජිනීවා විශ්වවිද්‍යාලයේ නිකලස් ජිසින් කියලා විද්‍යාඥයෙක්. එයා සොයාගත්තේ විශ්වයේ තියෙන මූලික ස්වභාවය. ඒ විශ්වයේ තියෙන මූලික ස්වභාවය එයා සොයාගත් එක තමයි අද විද්‍යාඥයන් පිළිගන්නේ. විචර කාලයක් විද්‍යාවේ විද්‍යාඥයන් සොයාගත්ත වැදගත්ම සොයාගැනීම ඒක කියලා තමයි ඒගොල්ලන් කියන්නේ. මේ විශ්වයේ මූලික ස්වභාවය ඉතිහාඥයන් ඒක පාවිච්චි කරන මතයනේ මේ non local nature නැත්නම් මේ අස්ථානික ස්වභාවයක් කියලා. ඒක මේ විස්තර කරන්න විද්‍යාඥයන්ට ඒක විස්තර කරන්න උදාහරණ හොයාගන්න හැකියාවක් විදියක් නැහැ. උදාහරණ තියෙන්නේ බුද්ධාගමෙන් විතරයි. ඉතින් බුද්ධාගමෙන් ඒගොල්ලන් පාවිච්චි කරන මේ සුරංගම සූත්‍රය කියන දේශනාව සුරංගම සූත්‍රය දැන් මමත් සුරංගම සූත්‍රය ඉගෙන ගත්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ යුකෙව් විද්‍යාත්මක විෂයෙන් ලියන ක්වොන්ටම් විද්‍යාව පොතකින් බෞද්ධ පොතකින් නෙවෙයි ඉතින් ඒගොල්ලන් පොත්වල දැන් බෞද්ධ විස්තර ලියනවා මොකද ඒක අවශ්‍ය නිසා විද්‍යාව විස්තර කරනවා ඉතින් එතන මේ සුරංගම සූත්‍රය කියලා එතන කියන්නේ මේ ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගෙන් අහපු ප්‍රශ්නයකට බුදුහාමුදුරුවෝ දීපු මේ උත්තරය ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන් ඇහුවා ස්වාමීන් වහන්සේ මේ විශ්වයේ හැම එකම සම්බන්ධයි කියලා කියනවා හැම එකම එකට එකට එකක් සම්බන්ධයි කියලා කියනවා ඒකට අපිට එහෙම පේන්නේ අපිට පේන්නේ මේ එක එක වස්තු මිනිස්සු දේවල් රාවත්තු ආකාරකා ඒ හැම එකම වෙන වෙනම දේවල් විදියට තමයි අපිට පේන්නේ. ඒක අපිට තේරුම් ගන්න බෑ. කොහොමද මේ හැම එකම එකට සම්බන්ධයි කියලා කියන්නේ කියලා. ඒකවල බුදුහාමුදුරුවෝ ඒකට උත්තර වශයෙන් ලේන්සුවක් අරගෙන ආනන්ද හාමුදුරන්ට කිව්වා ආනන්ද මෙතන ලේන්සුවක් තියෙන්නේ. දැන් මම මේකේ ගැට හයක් ගන්නවා. කියලා බුදුහාමුදුරුවෝ මේ ගැට හයක් ගැහුවා. ගැට හයක් ගහලා කිව්වා දැන් ආනන්ද මෙතන වෙන වෙනම ගැට හයක් තිබෙන්නේ. ඒ වුණාට තාම එක ලේන්සුවයි. ඒ නිසා එක ලේන්සුවෙන් අර ගැට ඔක්කොම එකට එක සම්බන්ධ වෙලා තියෙනවා. අනේ විදිහට විශ්වයේ තියෙන හැම දෙයක්ම සම්බන්ධ වෙලා තියෙනවා අපිට නොපෙනෙන මානවල තියෙන දේවල් වලට. ඉතින් අන්න ඒක ඒකට කියන්නේ යුනිවර්සල් interconnectedness කියලා. ඉතින් ඒක තමයි දැන් පිළිගත්ත මතය මේ විශ්වයේ මේ මූලික පදනම. බුද්ධාගමේ බුදුහාමුදුරු උගන්වපු එක. දෙයක්. එතකොට ඒකට තවත් උදාහරණයක් ඒගොල්ලන් පාවිච්චි කරනවා. ඒක තමයි මේ මිලින්ද ප්‍රශ්නය. මිලින්ද ප්‍රශ්නේ තියෙන එක අවස්ථාවක් අර මේ ඒකේ අර රසයක් රසයක් දිහා බලලා රසයේ තියෙන කොටස් කොටස් ඔක්කොම වෙන වෙනම ගැලුවාම මේ කොටස් මෙතන රතේ රතයක් නෑ දැන් මේ කොටස් තිබුණාට මෙතන රතේ කියන අදහසක් නැහැ. මේ ඔක්කොම ආයිත් එකට හයි කරාට පස්සේ තමයි රතේ කියන අදහස එන්නේ. ඒ කියන්නේ මෙච්චර කාලයක් විද්‍යාව පිළිගත්තේ ඕනෑම දෙයක ಗುಣ properties කියන්නේ ඒක සංකරණය වෙලා තියෙන කොටස් වල ಗುಣ වල එකතුවක. ඉතින් ඒක වැරදි කියලා දැන් මේ නත් ක්වාන්ටම් විද්‍යාවෙන් කියන්නේ මේ යම් විදියක් කොටස් වලින් ගොඩනැගුවට පස්සේ ඒකට අර කොටස් වල නැති අලුත් ගුණ එකතු වෙනවා. ඒ රසය කියන ගමන් කරන දෙයක් කියන අදහස එන්නේ මේ කොටස් එකතු කරාට පස්සේ විතරයි. මේ කොටස් එකතු කරනකම් රසය කියන අදහසක් නැහැ. ඒ වගේ තමයි මිනිසෙක් ගත්තත් මේ මිනිසයා ගන්නවා නම් මේ කොටස් බැලුවොතින් අපේ මැරිච්ච මිනිහයි අනිත් තියෙන මිනිහයි එක සමාන වෙන්න ඕනේ. එහෙම නැහැ. මිනිහට ඊට වැඩි වෙනස් ගුණ තිබෙනවා. ඉතින් අනේක නිසා දැන් නවීන විද්‍යාව මගින් පෙනීගෙන පෙනීගෙන එන්නේ බුද්ධාගම විතරයි මේ ඇත්ත කියලා විශ්වතාර්ථය විසිලස පෙන්වන්නේ බුද්ධාගම විතරයි විද්‍යාවට වඩා උඟක් පහතින් ඉන්නේ ඉතින් ඒක ඊටමත් වැදගත් අපිට මොකද බුද්ධාගම මේ බුද්ධාගමට උඟක් මේ සම්බන්ධයට උඟක් මේ බුද්ධාගමට සම්බන්ධ අපි වගේ අයට ඒක අවශ්‍ය නැහැ උනාට බුද්ධාව ගැන සැක තියෙන අයට ඒ සමහර මේ පාසල් ළමයින්ට ඒ වගේම බුද්ධාගමේ නොවන අයට ඉතාමත් වැදගත්. ඒක දැනගන්න එක මේ බුද්ධාගම විතරයි ඇත්ත පෙන්වන්නේ කියලා. ඉතින් ඒක දැන් අපි වරක් කර ඇමරිකාවේ පරමාණු බෝම්බය නිර්මාණය කළ විද්‍යාඥයා රොබර්ට් ඔපෙන්හයිමර් කියලා ඉතාම ශ්‍රේෂ්ඨ භෞතික විද්‍යාඥයෙක්. ඒ භෞතික විද්‍යාඥයා උගක් කම්පාවටපත් උනේ බෝම්බ දාලා ජපානයේ මිනිස් කරනම ඊපස්සේ එයා බුද්ධාගම ඉගෙන ගත්තා. එයා බුද්ධාගම ඉගෙනගෙන එයා කිව්වා දැන් මේ අපි නොඑක් දේවල් සොයාගෙන ඉලෙක්ට්‍රෝන හොයාගෙන පරමාණු සොයාගෙන නොඑක් නොඑක් දේවල් සොයාගෙන අපි නෝබෙල් තෑගි දිනුවා. ඒ වුණාට මේ බුදුහාමුදුරු මේවා අවුරුදු 2000කට ඉස්සර කියලා කියනවා වෙනත් භාෂාවක්. ඒක ඔක ඇල්බර්ට් අයින්ස්ටයින් මාර්ගයත් බුද්ධාගම ඉගෙන ගත්තා. අර ජර්මන් භාෂාවට හරව බෞද්ධ පොත්වලින්. ඊට පස්සේ එයා කිව්වේ නවීන විද්‍යාව තව ටිකක් දියුණු වෙනකොට ආගමකට ඉතුරු වෙන්නේ ලෝකේ බුද්ධ ආගම පමණයි කියලා. ඒක එකක් තමයි අද විද්‍යාවේ තියෙන්නේ. සතුටෙන් මොකද මම සුභාකම සූත්‍රය ඔය දේශක කාරණා මම අහලා තිබුණා. මේකයි මේ සම්බන්ධය කියලා දන්නේ. මේකේ තියෙන මේ අනාත්ම ස්වરૂපය අපි ඒකව සරල නම් ඒකට අක්ෂයක් නැහැ. අයින් වෙලා යනවා. එතකොට සංලෝක. දැනකට ස්ථානගත කරන්න බෑ. මමයා කියන පුණ්‍ය වචින් තමයි අපි උතුර දකුණ වම දකුණ කාලය දේශේ සම්පූර්ණ මම ඉන්නේ මමෙක් හැතුණාට පස්සේ. ඒක නැති වුණා නම් ඒ කියන්නේ තනි යටි අපුඩියක මොකද්ද කියන වගේ ප්‍රශ්නමක් වෙන්න පටන් ගන්නවා. නමුත් මම ඇති වුණාට පස්සේ මේක හේතු ගන්න බෑ මොකද ඒක හේතු ගන්න ගන්න මමයා පචනවා. අපි විසින් ඇති කරපු ලෝකයේ මේ සත්‍ය මතුවෙන්න මතුවෙන්න මම කැමති නෑ ඒක පිළිගන්න ගන්න. මොකද මම හිතට තියෙන තර්ක ලෝකයක්. මම හිතට තියෙන්නේ චින්තාමේ ලෝකයක්. ඒ චින්තාමේ ලෝකයට අහු වෙන්නේ මේ නම් ලෝකෙට කියන්නේ. අපි හැම වෙලාවෙම කුඤ්ඤ ගහගෙන මම දැන් මේ කියන්නේ මේ කාලය සහ දේශය කියන කුඤ්ඤේ මතයි මේ සක්කාය දිට්ඨිය පැතිලා තියෙන්නේ. ඒ නිසා ඒ දෙක යම් වෙලාවක දැන් අපි අපිට මේ භවනාවේදී ගන්න තියෙන්නේ ආස්වාද ප්‍රසආද කරන හොඳටම තැන ෆික්ස් කරන්න. හැපෙන තැන හොඳටම පිට් පොයි කරන්න. ඊට පස්සේ ඇතුළීමේ පිටවීමේ වෙනස ෆික්ස් කරන්න. ට්‍රික්ස්ම මේ වේරියබල්ස් එක දිගේ බසන්න. බසන්න බසන්න කියන යම් තැනක හැපෙන තැන නොදැනීමිය අත්විය පිට වෙනස නැති වෙනකොට අපයි. අපිට තේරෙනවා දැන් කමඨාන සුද්ධ කරන්න කවුරුත් නැති වෙනවා. දැන් මොකද වෙන්නේ කියලා? මේ தত্ত্বය යථාර්ථය බව අපි දන්නේ අපි දන්නේ මේ තුන්ලිම පිටවීම වෙනසයි හැපෙන තැනයි තමයි යථාර්ථය. මෙතන තැනක් තියෙනවා. එතන ක්‍රියාවලිය. මේ දෙකම හොඳට බලන් ඉඳලා සත් සමාධි වැඩිම තැනට යනකොට තියෙන්නේ කාලයක් නැති දේශයක් නැත්නම් කියනවා අපි කියනවා ඒක අපිට කියන්න බෑ. කොච්චර ලැබෙද හිතියක් ගන්න. නින්දතරනෙත් නැහැ නින්දත් නෙවෙයි කියලා ඒ නන් ලෝකල් තැනට අපිට යන්න පුළුවන්. භාවනාවේ යන්න පුළුවන්. නමුත් ඒක ව්‍යාකරණයට දාන්න බෑ. හැබැයි ගුරුවරයා දන්නවා මෙයා යන්නේ මේ කාලයේ දේශයේ දිගේ ගිහිල්ලා කාලයේ දේශේ නැති තැනට යන්න. නමුත් ඉතින් යනකොට හිත සැලෙනවා, බය වෙනවා, වැරදිලා කියලා හිතන නිසා කියන හොඳට සීලක පිටක්. සත්‍යක් කරන්නේ අමරකක් කරන්නේ සීලෙක පිළිදා. ඒකල බුද්ධ ධම්ම සංඝ කරේ හිතට ශක්තියක් හවා ගන්න අධිෂ්ඨාන ශක්තිය ඒ කරලා යන්න. අද යන වගේ හිතයක්. අනිත් දැන් අපි කියලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා යම් තැනකදී මේ කාලය සහ දේශය දෙක ඉක්මවගෙන යන්න හද ඒත් එච්චර ලොකු මේ ගැඹුරු භාවනාවක් නෙමෙයි කතා කරන්නේ. ඔතෙන්ද ගිහිල්ලා ඒක පුරුදු වුණාට පස්සේ ඒකට යන්නේ නැතුව විපස්සනා හිත ගන්න බෑ. ඉතින් මේ පිට තියෙන සම්පූර්ණ සම්මුති ලෝකේ ඒක තුල මෙනෙහි කිරීම කරන්න පුළුවන්. ඇතුළේම පිටවීම දකින්න පුළුවන්. හැපෙන තැන බලන්න පුළුවන්. නමුත් අතින් එහාට ගියාට පස්සේ මෙනෙහි කරන්න බෑ. හැපෙන තැනක් නෑ. ඇතුළේම පිටවීම වෙනසක් නෑ. මේ නෑ කියන්නේ. අන්න එතෙන්ද ගියාට පස්සේ කියනවා මේ එක්ස්පීරියන්ස් එකට හෝල් පොටි එක්ස්පීරියන්ස් කියලා. ඒක සෙන්සර්ස් වලින් නෙවෙයි. ඒක ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් නෙවෙයි. රූපකේ සද්දකේ ගන්ධකේ රසයේ ස්පර්ශකේ නෙවෙයි ධර්මිකතාවකේ නෙවෙයි නමුත් නෑ කියන්න බෑ. ආන එතෙන්ද ගියාට පස්සේ කියනවා විඥාණය ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ තනක තිබිච්ච විඥාණය අනින්ද්‍රිය ප්‍රතිබද්ධ තනට ආවා. විඥාණය තියෙනවා හැබැයි ඒක මැනිෆෙස්ට් වෙලා නැහැ. ප්‍රකාශයටපත් වෙලා නැහැ. රූපයක්ද සත්‍යයක්ද ඇහෙන්න කනෙන්ද කියලා. නමුත් අපි අර සක්කාය දිට්ඨිය වශයෙන් බය වෙන නිසා මේක පුරුදු කරන්නේ. මේක පුරු කරගන්න. මේකට වශී කරන්නේ. භාවනා කරන පුළුවන් තරම් හිතේ යන වශී කරන්නේ. කරලා කරලා කරලා මෙතන ස්ථාවර තත්ත්වයක් ආවා. මේක සමතුලිත තත්ත්වයක් බව තේරුම් කරගත්තට පස්සේ මෙන්න මේ අවිඥානික අනිත්‍ය පරිපද විඥානේ මුදවට හුරු කරනකොට හරුවත්නාගේ සතා කරනවා සලායතන වාක්‍ය සූත්‍රයේදී මෙතන කියන්න පුළුවන් නානත් සංඥා ඒකත්ව සංඥා කියලා මාන දෙකක්. එකක් තමයි මෙතන ඉඳගෙන දැන් මට වැරදිලා වෙන්නේ නැති අනිත් මට රූපයක් පේනවා නම් හොඳයි. සත්‍යයක් දකින්න හම් වෙනවා හොඳයි කියලා එළියට විහිදිච්ච හිතක්. බාහිරවත් හිතක් එන්නේ. එහෙම නැත්නම් මේක හොඳයි මේ නිවනට යන්න හදන්නේ මට මේකම අනුමෝදන් වෙන්න ලැබෙනවා නම් සමාදන් වෙන්න හදනවා කියලා ඇතුළට නැමෙන එකක් අන්නේ. මෙන්න මේ දෙකෙන් ධර්මචනාති කියනවා නානස්ස සංඥාව අමතක කරලා ඒකත් සංඥාවට එන්නේ. ඒකත් සංඥාවට කියන්නේ මේක හොඳයි. මේක කටින්ම මේ කෙලෙස් නැහැ. නිවන් නැහැ. අරමුණ නැති වුණාට හිත සතිය තියෙන. සමාධිය තියෙන. මට මේක පුරුදු කරන්න. මේක තමයි මගේ වටිනා සම්පිස්ථානය කියලා ඒකත් සංඥාවට ආවොත් ඒ මට්ටමේදී පවා මේක මගේ ඒකත් සංඥාව මේ ඒකත් සංඥාව මමය මේ ඒකත් සංඥාව මගේ ආත්මය කියන සික මේ මොකද ප්‍රපංච ධර්ම එන්න පුළුවන් ඒකෙදි කියනවා එහෙම ප්‍රපංච ධර්ම එනවනම් ඒකට කියන්නේ සම්මයතාවය එයින් නිපන් මේ ඒකත් ඒකත් සංඥාවෙන් උපන් සංකල්පයක් මත වෙනවා මේ මමයි අද මේ අනිත් පිටපත් විචාරතාවේ මමයි අද ඒකත් සංඥාවට ආවේ මේක මගේ මේක මගේ ආත්මය කියලා ඒ මත ප්‍රකාශ කරන්න ඉන්නේ. ධම්මේක අන්න ඒක අත්ම්මේතාවයට දාපු දවසේ මේ පුද්ගලයාගේ අර කියන ඔය කියන අන්ලෝකල් එක්ස්පීරියන්ස් එක අස්පනා අපිට ගන්න පුළුවන්. හැබැයි කවදාකවත් කාටවත් කියන්නේ නැහැ. මොකද මේ පුද්ගලයා එතන නෙවෙයි ඉන්නේ. මේ පුද්ගලයා ඉන්නේ තාම මේ කබලිකාර ආහාර ගන්න පස්ස වේදනාවෙන් ඉර වෙච්ච තැන. මේ පුද්ගලයාට බෑ. හැබැයි මේ පාරදී ගියොත් ඒක රිපීට් කරනවා. එතෙන් යන්න පුළුවන්. අන්න එකට ගියොත් ඒ පුදුරට ඒක නඩත්තු කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ විශ්වගත තත්ත්වයක් අපි එන්නේ ඉස්සලත් ඔබ තිබ්බා. නිවන් දැක්කත් නඩත්තු ඔබ තියෙනවා. අපි ගියාට පස්සෙත් ඔබ දිනු ඕකේ මොරේ කරන්න දෙයක්. ඕකෙන් අපිට සැලෙන්න දෙයක් නෑ. ඕක පවතින දෙයක්. කිව්වට පස්සේ ඒක විමුක්තියක් කියලා අතහැර දැමීමක් සිද්ධ වෙනවා. වග කියාට දෙයක් නෑ. අනාත්ම ස්වરૂපය කියන්නේ. ඒක ක්වොන්ටම් ෆිසික්ස් වල එකක් තමයි ඔය non local phenomena එක. අනිත් එක අපි බැලුවේ නැත්නම් ශක්තිය කාලෝකයක් පවතෝ සත්‍යයක් වඩ පත් වෙන්නේ නැහැ කියන එක. එනර්ජි වේග එක කලප්ස් වෙන්නේ නැහැ කියන එක. ඒක හොයාගත්තට පස්සේ මේ දෙකෙන්ම කිසිම යන්ත්‍රයක් උපකරණයක් නැතුව කිසිම ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් නැතුව ඒ කිසිම ඇක්සලරේටරයක් නැතුව සරුවත් නැති අවුරුදු 2500 ඉස්සෙල්ලා ගිය එක ඇත්තටම ලොකු දෙයක් නේ. වහන්සේගේ කපි. මේ අවුරුදු 2500 මේ පණිවිඩය ආවේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා. මේක හරියටම මේකයි බුද්ධ ආගම හරේ කියලා රහතන් වහන්සේලා මේක මේ පාලි වචන ඇතුළේ ඉහිර කරගත්ත කොහොමද? අවුරුදු 1000කට විතර ඉඳලා මුළු ත්‍රිපිටකයම ඕක ගියා. මේ අදහස් මොකක්වත් නැහැ ත්‍රිපිටකයේ. ඒ අර්ථකථන සම්පූර්ණයෙන්ම දෙන්නේ කාමරාග භවරාග වලට යට වෙලා. නමුත් මුතුනට භාවනා කර කර බලනකොට මේ ඇතුළේ මේක හරි දෙන්නේ. ඒකට හොඳ සම්මියත්වස්තිකින් බලන්න බලනකොට ඒව අපි කියන්නේ දැන් ගැඹුරු ධර්ම. ඒක අපිට තේරෙන්නේ නැහැ ශූන්‍යතාවක සංකේතන. නිබ්බාන පදයන්ගත දේශනා කියලා බහැර කරනවා. භාවනා කර කර යනකොට යනකොට අන්නේ දෙන්නේ. ඉතින් මේ ළඟදී මේ ওই වගේ සංනිවේද සංවාදයකදී අනේකුත් දර්ශනවල ඇත්තෝ මේකට මේක බුද්ධ ධර්ම එකක් නෙමෙයි මේක විශ්වගත ධර්මයක් නේ. ඇයි මේකේ බුද්ධ ධර්මකට නම් ඔය යන්නේ ප්‍රශ්නයක්. මේක ඔප්පු වෙන්න ඔප්පු වෙන්න ඇයි බුද්ධ ආගමට ක්‍රෙඩිට් එකක්. ඒකට ඒකනේ කාගෙන ඇයි ඔපතුමන්ලගේ පොත්වල ඇයි මේක දැත්තේ? ඒක අපේ සාස්ත්‍රීය වංශලා මේක දැක්කා. ඒ පොත් කියපු ගෝලියෝ ටිකට මේක අහුවෙච්ච නැති නිසා පොතට ගිහිල්ලා නැහැ. ඒගොල්ලෝ එච්චරම මේ ගැඹුරට ගියනකොට රහතන්වංශලා නෙවෙයි නෙළුවේ. අපේ සාස්ත්‍රීය වංශෙත් ඇත්තටම දැක්කා. දැක්කට මේ දුන්නා ගත්තේ නිසා අපි සාමාන්‍ය කියනත් නා තෑග්ග දෙනවට වැඩිය වටනවා තෑග්ග ගන්න එක කියන. මොකද අපේ වාසනාවට මේ සාරිපුත්‍ර සාන්තේ මොකලන් ගාකියෙම මෙව ඇරගෙන මේ අවුරුදු 5000ක් කියලා සාමාන්‍ය පරිකාර කියන්නේ එහෙමයි. පවතින ක්‍රමයකට 아무තු බාධාවකට ගන්න. ඒ කියන්නේ ඊට පස්සේ කාටවත් එක වෙනස් කරන්න බැරි භාෂාවකට. නමුත් අන්ධකාර යුගයක් ගියා අපි. අවුරුදු 2500ක් කරනකම් අනුරාධපුරේ ඕව හොඳට තිබිලා තියෙනවා. ඒ නිසා අන්ධකාර යුගයක ඇවිල්ලා මේ ආයේ පහුගිය අවුරුදු 20ක 30ක මේක අවසන් කරනවා. විද්‍යාව කොනක් ඇවිල්ලා තියෙන අපි ඉපදිලා තියෙන ඉතාමත්ම ප්‍රශස්ත වෙලාවක පස්මහ බැලුම් බලලා. මේ වගේ ධර්මතාවකව අවබෝධ කරන්නේ නැතුව මෙච්චර මේක මතලා තියෙන කාගෙදී. අපේ ජීවිතේ නිකම්ම නිකන් ගත වෙනවා. ඉතින් ඒක නම් ක්ෂණ සම්පත්‍ය අපරාධයක් නක් අසත්පුරුෂකමක් ආකාරකමක්. නිසා ගැඹුරු තමයි. ඒක නැහැ කියන්නේ. නමුත් ඒ සඳහා ගන්න ප්‍රයත්නය, ඒ සඳහා වේදතරණ එක මම හිතනවා ඒක තමයි සාසන අපිට කරන්න තියෙන ලොකුම සේවය. ඇත්තට සාසන අපිට කරන්න තියෙන ලොකුම දේ. ඉතින් මේ එක එක පැති වලින් මේක දකිනකොට මේ ඉගෙන ගන්න පාඩම් කරන අයට ලොකු අභියෝගයක් තියෙන අයට, වෙන අයට ලොකු පණක් එන. මේක ආගමික වැඩක් නෙමෙයි. ඒක මිස්ටික්ස් නැත්නම් গুপ্ত විද්‍යාවක් නෙවෙයි විද්‍යාවක් වෙනවා. හැබැයි අර මම කිව්වා වගේ ඔබට විද්‍යාඥයෙක් මේ නිරීක්ෂණය කරුවට පස්සේ මේම අර්ථකථනය දීලා තියෙන එකේ මුල හොයන බඩට යා බුද්ධහම කියනවා. නැත්තම් මේ අර්ථකථනය දෙන්න බෑ. මේක නිසා ඔය මේ පඩිය කටාගේ ආම්දුරෝ අපවත් වෙන්නේ ඉස්සලා කියලා තියෙනවා. ලෝකයේ තියෙන ඕනම හොඳ කලාවක් හෝ ශිල්පයක් හෝ සොයා ගැනීමක් වෙලා හොයලා බලන්නේ කියලා තියෙන අනිවාර්යෙන් බුද්ධහම කියනවා. ලෝකයේ තියෙන ඕනෙම හොඳ දෙයක් ට්‍රෙන්ඩ් එකක හෝ ශිල්පයක හෝ කලාවක හෝ නමුත් අපි ඒක අමතක කරලා අපි පුරුදු වෙලා තියෙන මේ බටහිර සංකල්පයේ තියෙන වටිනාකමද කියලා මොකද ඒගොල්ලෝ අපිට ඩිග්‍රී දෙනවානේ පේටන්ට් රෙකෝඩ් කරනවානේ රෙජිස්ටර් කරනවානේ බුදුරජාණන්සේ මොනවද අපි පේටන්ට් ලිපිටක ඕන කෙනෙකුට නම දාන්න කිසි කෙනෙක් නෑ හිමිකම් ඇවිදින කියලා කියලා නෑ. ලෝකේ තියෙන හොඳම පොත. අනිත් තියෙන කුමාර පෑම පොතකම යටිල් ලියනවා. ඒචිකාරය සතුයි. ඒකත් දෙකක්. ඉතින් මේ වගේම විකාරයක් තියෙන්නේ. නමුත් මේ අර ගැඹුරට බහන්න බහන්න යනකොට අපිට තේරෙනවා අපේ මූලික උරුමය අපේ මේ ථේරවාදී දක්වලා දෙන භූමිය දිහා බලනකොට ඒක ඇත්තටම බුද්ධ ධර්ම කිව්වට හරියන්නේ නැහැ. සීල එක පිටලා සමාධි එක පිටලා ප්‍රත්‍යාවේ බහගෙන බහගෙන යනකොට තමයි බුදුන් කියන්නේ කවුද? ධර්ම කියන්නේ මොකක්ද? ඒක තමයි බුදුහාම කියන බල ධර්මයේ දකින්නවා නම් ආව දකින්න. එහෙම නැත්නම් මේ කඩෝල් ටිකක් තමයි දකින්නේ. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන දෙන්නේ ක්‍රියාවත් කරලා ඇසුරට බහින්න බහින්න බහින්න මත්තම හිතෙන්නේ මේ පත්ම හදන්න හොඳ මගද අපි ඇවිල්ලා තියෙන්නේ මේ දුකේ බලාගෙන ඉඳන් සෙනෙහ පන්න ගන්න නැති වෙන්න හසුරුනාට මේ අපේ අපේ අපේ ලාංගල මම හිතනවා කහන්න මට පුත්තිලික වහන්න ඕනේ ලැබුණ ඉලාවක් හම්බුනේ මේ පන්සල එක කාට කාටත් ධර්මයයි විද්‍යාවයි සම කරන අවස්ථාවක් කියලා ඉතින් මම අදත් මට ප්‍රශ්නයක් අහන්න වෙලාවක් තිබුණා මම සතුටුයි මේක මගේ ප්‍රශ්නයක් දකින්න අපිට අවස්ථාව හැටියට ප්‍රශ්න අතුවෙන්නේ නැත්නම් අපි දැන් බලාපොරොත්තු වෙන්නේ සැසිවාරයේ සමාප්තිය දකින්නයි වෙලාවත් 10 කාලයි ඒ නිසා අපි ඊයේ පටන් අද වෙනකම්ම තියෙන වේලාව කල්පනා කරලා හෝ නැත්නම් අද දවසේ ගැන කල්පනා කරාම අපි දානීය සම්බන්ධ සීලේ සම්බන්ධ සමාධි සම්බන්ධ ප්‍රඥා සම්බන්ධ මේ ශක්ති ප්‍රමාණයෙන් අපි යෙදিলা ගත කරපු දවසක් ඉතින් ඒ මාර්ගින් ඇතිවෙච්ච යම් කුසල ශක්තියක් වෙනවා නම් ඒ කුසල ශක්තිය අපිට මේ වැඩ බාධාකින්තරෝ කරගන්න උදව් උපකාර කරන්නා වූ පේන්න පෙන සියලු සත්පුරුෂ මණ්ඩල දැකලා සාදු කියලා අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා. ඒ වගේම අපි කනු වැඩි දෙමාපියෝ ගුරුවරු මිත්‍ර ආදීන් යම් තාක්ෂිකක් වෙනවනම් ජීවිත නතරකෝ නැතුව ඒ සියලු දෙනාම මේ ධර්මයේ සැලසෙන හැටි ධර්මයේ ප්‍රයෝජන ගන්න හැටි දැකලා මුදිතාවෙන් අපිටත් ආශිර්වාද කරත්වා ඒ අත්වෝත් සාදු කියලා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා ඒ වගේම ආත්මේ රස කරගන්න ලද කුසල නිසා අත්මතරත් අපිට කවදාකවත් අසත් ධර්ම සහිත අසත්පුරුෂයන්ගේ දැකීමක් ඇතිවක් නොවේවා. සත්‍යඥේ කරුණ සත්පුරුෂයන්ගේ ඇසුර දැකීම පඬිපාසයෙන් ලැබේවා. බාධක ධර්ම දුරු වීමෙන් උද්ධාදී උත්තරයන් වහන්සේලා විසින් සපයි සුන්දරයි දේශනා කරන පින්වදාර ඒ උතුම් වූ නිවන පිණිසම මේ කුසලයේ කාන්තෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අදාළින් අපි සම්ප්‍රදාන කුලේ තාවතාකාදී ගාථා සජ්ජන්වල පිළිගන්නවා.